වැඩසටහනේදී අපි ප්‍රධාන වශයෙන් කතා කරපු දේවල් අතර එකක් ඵලය නෙමෙයි හේතුව ගැන හොයන්න පුරුදු වෙන්න කියලා. මතකද? නෑ. ඊළඟට කිව්වා නිවන අරමුණු කරලා යමක් කරන්න නිවන අරමුණු කරලා යමක් කරනවා කියන එකේ තේරුම මොකද්ද? රාග දේශ මොහ ප්‍රහාණය වෙන ගියේ යම් සිතුවිල්ලක් හිතුවා නම් ඒක නිවන අරමුණු කරලා කරපු දෙයක්. යම් වචනයක් කිව්වා නම් ඒක නිවන අරමුණු කරලා කරපු දෙයක්. යම් ක්‍රියාවක් කරා නම් ඒක නිවන අරමුණු කරලා කරපු දෙයක්. එතකොට සිතින් කයින් වචනෙන් එයා නිවන් අරමුණු කරගන්න. ඒත් එක්ක මම කිව්වා ඒ වෙලාවට ලෞකික වශයෙන් වේවා සම්මා දිට්ඨිය සම්මා සතිය සම්මා වායාම වගේ දේවල් වැඩින්න පටන් ගන්නවා සති දෙකක් විතර වෙනවා ඔබ කියලා සති දෙකෙන් එක සතියක් මේක හරියට පුරුදු කරගත්තා නම් දැන් ඉන්නේ නිකන් මල පිපිලා වගේ එක්ක එයා සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවා කියලා. මේ ලෝකේ තියෙන ශාන්තම දේ, සුන්දරම දේ, ප්‍රණීතම දේ තමයි එයා අරමුණු කර කර ඉන්නේ. අනාගාමී වෙච්ච ශ්‍රාවකයා නිවන කයින් ස්පර්ශ නොකරට නිවන අරමුණු කරන ක්‍රමයක් තියෙනවා. ඒතං සන්තං ඒතං පනින්තං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සං මෙයමයි ශාන්ත මෙයමයි ප්‍රණීත සියලු සංස්කාරයන් සංසිඳිච්ච සියලු කෙලෙස් සහිත කර්ම නැති වෙච්ච තැනක් තියෙනවා නම් මේක ෂෝ හොඳයි කියලා ඒකමයි ශාන්ත ඒකමයි ප්‍රණීත කියලා එයා අරමුණු කරනවා එතකොට එයා හරි සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට ඒ විදිහට මම කිව්වා දැන් අවශ්‍ය දැනුම තියෙන ඔයාලට ගලපා ගැනීමේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් රූපයක් දැක්කන් පස්සේ එයාට හරියට දහම් දැනුම තියෙනවා නම් ඒ දහම් දැනුම අනුව එයාට එක්ක එකක් ඕනනම් හිතන්න පුළුවන් ඒකේ ආස්වාදය ආදීනවේ නිස්සයි. එහෙම නැත්නම් ඒ රූපය දැක්කන් පස්සේ ආව සිතුවිල්ල විතර්කේ කොටස් දෙකකට බෙදාගෙන එහෙම එහෙම යාට හිතන්නත් පුළුවන්. ඒවා කියලා දීලා තියනවද නැද්ද? එතකොට හැම වෙලාවකම මේ එයා පුරුදු කරන්නේ මොකද්ද? මං කිව්වා හරියට මාර්ගය නම් ඉන්නේ. කොච්චර ප්‍රමාද වුණත් මගේ මාර්ගය නම් හරියට ඉන්නේ එයා අවසානය කරා යනවාම කියලා. මාර්ගය නම් ඉන්නේ කොච්චර ප්‍රමාද වුණත් එයා අවසානයේ මොන දේ වුණත් අවසානය කරා යනවා. එතකොට මේ එහෙම හිතනකොට එහෙම හිතනකොට මං කෝවා ලෞකික වශයෙන් හරි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වැඩෙනවා. ඊළඟට ඒවා කරන්න බෑ නිකන්. මේ ලෝකේ තියෙන අමාරුම දේනේ කරන්න යන්නේ. මොකද ලෝකේ තියෙන අමාරුම දේ. හ්ම් මොකද්ද ලෝකේ තියෙන අමාරුම දේ ඇහෙන්නේ ඒ හුන්නේ දැන් මේ අපිට අපි මේ ලෝකයේත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ මොනවද ප්‍රධාන වශයෙන් ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගල් සුවඳ රස පහස අරමුණු කියන මේවත් එක්කනේ. ඔබ තමයි අපේ ලෝකේ කාගෙත් ලෝකේ ඔච්චරයි. ඒ ඔස්සේ එන අරමුණු තමයි අපි සැප විදියට හරි දුක් විදියට හරි උපේක්ෂා විදියට හරි ගන්න. හොඳයි නරකයි කියලා ගන්න. එතකොට මේ දැන් වෙලා තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනසටයි රූප ශබ්ද ගඳ සුවඳ රස පහස අරමුණු කියන ඒවාට අපි යට වෙලා ඉන්නේ. රූපයට අපි යට වෙලා ඉන්නේ. ශබ්දයට අපි යට වෙලා ඉන්නේ. ගඳ සුවඳ විසින් අපිව යට කරලා තියෙනවා. රස විසින් අපිව යට කරලා තියෙනවා. පහස විසින් අපිව යට කරලා තියෙනවා. අරමුණු විසින් අපිව යට කරලා තියෙනවා. ලෝකෙ තියෙන අමාරුම දේ දෙයක් තමයි අපි විසින් රූපය යටපත් කරන්න ඕනේ. අපි විසින් ශබ්දය යටපත් කරන්න අපි රූපෙට යට වෙලා ඉන්නවා කියන එකේ තේරුම මොකක්ද? ෆෝන් එකක් හම් වෙනවා වගේ අයකන වැඩ ඉතියක් දාලා දෙන වැඩසටහන වලදී ෆෝන් රින් වුණොත් ෆෝන් එක මගේ බාරයට ගන්නවා. අපිට රූපය උදාහරණයක් කියලා රූපය කියන දේ ගමුකෝ. මේ මේ දේවල් ඉගෙන ගත්තී ඔයාලා ලේසි දෙයින් අල්ලන්න. භාග්‍යතුන් වහන්සේ මේ අnder දෙමළ අපිට කියලා දීලා නැහැ. සතර සතිපට්ඨානය ගත්තොත් උන්වහන්සේ ඉස්සෙල්ලම අපිට කියලා දෙන්නේ කාය අනුපස්සනාවද. ඇයි? කාය අපිට ප්‍රකටයි අනිත් ඒවට වඩා. පංච පාදානස්කන්ධය ගත්තොත් ඉස්සෙල්ලම විඥානය ගැන නෙමෙයි කියලා දෙන්නේ රූපය ගැන. අපිට ප්‍රකටයි. දන්නා දේ නොදන්නා දේ කරා යන. අර පහරාද සූත්‍රය කියන්නේ මේ කපාරට ගැඹුරු නැහැ කියන්නේ. ඒ වගේ දැන් අපි රූපය කියන කාරණේ ගමක උදාහරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය ගැන අපිට පිපාසාවක් පිපාසාව හරි ලස්සනයි ඒ වචනේ. පිපාසයක් තියෙනවා කියනවා අපිට. පිපාසාවක්. ප්‍රේමයක්. ඊළඟට තව ලස්සන වචනයක් කියනවා 1000ක් තියෙනවා කියනවා 1000ක් කියන්නේ දැවිල්ලක් තියෙනවා ඒක තියෙන තාක් රූප විසින් අපේ යටපත් කරලා දානවා තේරුණාද දැන් ඔන්න අපිට අපේ හිතේ රූපය ගැන විපාසයක් 1000ක් මේ ආසාවක් ප්‍රේමයක් තියෙනවා ඒක තියෙන නිසා ඔන්න කොහේ හරි වැටෙනවා බෝඩ් එකක් ඔන්න ෆිල්ම් එකක් ඇවිල්ලා. ආ මේක හොඳ ෆිල්ම් එකක්. අර රූප විපාසාව තියෙන කෙනා මොකද කරන්නේ? හරි ලස්සනයි වචනේ විපාසෙ. දුවල යනවා එක බලන්න. එතකොට ඒක ඉවරයක් නැති විදිහට අපි අපි මොකද අපිට හැමතිස්සෙම හිතෙන්නේ අපි මේ ජීවිතේ පළවෙනි වතාවට තමයි සින්දු ජීවිතේ පළවෙනි වතාවට තමයි චිත්‍රපටි බලන්නේ. ජීවිතේ පළවෙනි වතාවට තමයි කසාද බඳින්නේ. ජීවිතේ පළවෙනි වතාවට තමයි ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්න. පළවෙනි වතාවනේ. <laughs> ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ පේන්නෙත් නැහැ කිව්වා මුල පටන් ගත්තා. ධර්මය අවබෝධ කරන්නත් පළවෙනි වතාවට නෙමෙයි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ නැත්තම් එන්නේ නැහැ නිකන් ධර්මය ඉගෙන ගන්න. හැබැයි අවසාන අවස්ථාව විය හැකි. ඇයි ආයතින් ධර්මයක් මුණ ගැහෙන්න නම් මෛත්‍රී බුද්ධ ශාසනයක් එනකන් ඉන්න වෙනවා මනුස්ස ලෝකිතාවට. ධර්මය ඇහෙන තැනදී පොදුනොත් ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ වගේ මේ හැම වෙලාවෙම මේ තියෙන බාහිර ලෝකේ තියෙන දේවල් විසින් අපේ යට කරලා දාලා තියෙනවා. තේරුණාද ඒක? එතකොට අපි මේ මොකද්ද කරන්නේ මේ අමාරු දේ මොකද්ද? අපි විසින් ඒවා යටපත් කරන්නේ. මේ කෙලස් කියන ඒවා ඔහේ තියෙද්දි ප්‍රශ්නයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ අපි අපි දන්නේත් නැහැනේ මේවා යටපත් කරන්න යද්දි තමයි අරගලේ මතුවේ නිකන් මාරා වෙසෙන් එන්නේ හරියට දැන් අපි දැන් ඔයාලට හුස්ම ගන්න අමාරුවක් තියෙනවා ආස්වාස ප්‍රාස්වාස කරන්න අමාරුවෙන්ද කරන්නේ නැහැ නමුත් අපි ආනාපාන සතිය වඩලා හුස්මට හිත එකඟ කරන්න ගියොත් මොනාර පුදුලිය. එහෙම වෙනවනේ නේද? ඒ වගේ මේ කෙලිස් කියන දේවල් යටපත් කරන්න උත්සාහ කරද්දී හරි බලවත් ප්‍රබලව ඒවා නැගී සිටිනවා. ඒකට ඒකට අපිට තියෙන්න ඕනේ නිකම් බෑ. මම කියන්නේ නිකම් ගල්කට සරන් යුද්ධයට ගිහලා වෙඩි ගන්න එපා කියලා. අපිට තියෙන්න ඕනේ හොඳ බලයක්. ආන්නේ බලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීක බලය කියලා. මොනවද? සද්දා එන්න. මතකවත් එන්න. රද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා මේකම තව තැනක විස්තර කරනවා සද්දා විරිය විරියොත්තප්ප ප්‍රඥා ඒ මොන විදියට හැඳින්වුවත් ඒවා සීක බල. සීක බල කියන්නේ මේ ධර්මයේ තුල ඉක්මන කෙනාට තියෙන්න ඕන බලය. දැන් මං කියන්නේ හරි ප්‍රබලව මේ කෙලෙස් මාරාවේශයෙන් මේවා උඩට මතුවෙනවා. හරියට අපි රබර් රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්නවා. අතහැරුණොත් මොකද වෙන්නේ? ඒකෙන් උඩ එනවා. ඉතින් මේ සේක බල වඩද්දී අපිට බෑ මම දැන් සද්දා බලය වඩනවා. මම දැන් මිරිය බලය වඩනවා එහෙම බෑ. මේවා ඔක්කොම වැඩෙනවා අර කියපු විදිහට කරන්නේ. එයාගේ ඉදට අකුසලයක් අපි හිතමුකෝ කාම විතරකයක් ආවත් එයා ඒක සිහි කරගන්න දක්ෂණ. මගේ හිතේ කාම විතරකයක් දැන් තියෙන්නේ කියලා. ඒක සම්මාදිට්ඨියනේ ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා හඳුනගන්න. ඊළඟට එයාට ඒක ප්‍රහාණය කරන්න උවමනාවක් ඇති වෙන්නේ ඇයි? ඇයි එයාට ප්‍රහාණය කරන්න ඕනේ කියලා? එයා දන්නවා භාග්‍යතුන් වහන්සේ කියලා දීලා තියෙනවා මේක දුකක්. මේක අකුසලයක්. මේ නිසා තමයි මට මේ සංසාරේ දුක් පිළිඳ යන්න ඕනේ කියලා ආන්න ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව තමයි මුල් වෙන්නේ. මූලික වෙන්නේ. විශ්වාසයෙන් තමයි යා වීරිය කරන්නේ. විශ්වාසයෙන් තමයි යා නුවණින් විමසන්නේ. විශ්වාසයෙන් තමයි යා හිත එකඟ කරන්න මහන්සි වෙන්නේ. එතකොට බලන්න එකපාරක් අපි ඒක සිහි කරනවා නම් මේ සීක බල වැඩින්නේ නැද්ද? වැඩි. ඉන්ද්‍රිය ධර්ම වැඩින්නේ නැද්ද? වැඩි. මෙතනදී මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම අපි පුරුදු වෙන්න ඕනේ මෙනෙහි කරලා අතාරින්න. අතහරින්න පවත්තන්න. මෙනෙහි කරන එක කළ යුතුමයි. මොකද්ද මෙනෙහි කරනවා කියන්නේ? දැන් සමහර අය කියලා දෙනවා ඔය හිතට ආපුවාම මොකක් හරි එකක් ඒක අනිත්‍යයි කියලා හිතන්න කියලා. ඒක නෙමෙයි. මෙනෙහි කරනවා කියලා කියන්නේ එයා අඳුනා ගන්නවා ඉස්සල්ලාම සිතට ආපු විතර්කේ. මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියලා අඳුනා ගන්න. දැනගන්නවා. ඊට පස්සේ එයා මෙනෙහි කරලා තමයි ඒක ප්‍රහාණය කළ යුතු දෙයක් නම් ප්‍රහාණය කරන්නේ වැඩි දියුණු කරගත යුතු දෙයක් නම් වැඩි දියුණු කරගන්න. මෙනෙහි කරන්නේ කොහොමද? ප්‍රහාණය කළ යුතු දෙයක් නම් එයා මෙනෙහි කරන්නේ කොහොමද? මේක දුක් විපාක සහිතයි. මේක අකුසලයක්. මේක මට හොඳ නැහැ. මේක හිතේ සංසිඳීම නැති කරනවා. ওই විදිහට සිහි කරලා තමයි එයා ඒක ප්‍රහාණය කරන්නේ. වැඩි දියුණු කරගatiya දෙයක් නෑ. මේක කුසලයක්. මේක මට සැප විපාක පිණිස පවතින දෙයක්. මේක හිතේ සංසිඳන දෙයක්. සමාධියට උපකාරී වෙන දෙයක් නිවනට උපකාරී වෙන දෙයක් කියලා එයා සිහි කරනවා. සිහි කළා තමයි එයා එක වැඩි දියුණු කරන්නේ. ඒකට මෙනෙහි කරනවා කියන එක කරන්න මෙනෙහි කරනවා කියන එකෙන් මම අදහස් කරේ එයා දන්නවා සහ දකිනවා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන්න කෙනාටයි දකින කෙනාටයි මම ආශ්‍රවයන් ඡයවීම ගැන කියලා දෙන්නේ කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි දන්නේ හිතට එන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ, හිතෙන් යන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ, හිතේ තියෙන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. තේරුණාද? හ්ම්. ඉතින් ඕක ඔන්න දැන් අපි හිතමු මොකක් හරි විතර්කයක් ආවා කියලා හිතට. අකුසල පැත්ත එකක්. අපි ඕක දැන් අඳුනාගෙන හරි විදියට මෙනෙහි කරලා ඒක දුරු කරනවා. ඊපස්සේ මේ පැත්ත අනිත් පැත්ත බලද්දී ආයෙ එනවා. ඒක තමයි හිතේ ස්වභාවය. එතන මොකද කරන්න තියෙන්නේ? ආයෙ ඒකම කරනවා. කාලයක් තිස්සේම කරනකොට හිත පුරුදු වෙනවා. මොකටද? දෙයට අකුසලයේ ආදීන අඳුන ගන්න. දකින්න. කුසලයේ ගත්තත් එහෙමයි. කොච්චර පුරුදු වෙනවද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අය කැමති නම් අර දවසක් තිස්සේ රත් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් දාන සැනින් මොකද වෙන්නේ? වාෂ්ප වෙනවනේ. ඒ වගේ අකුසලයක් ප්‍රහාණය කරනවා. අන්න ඒකටයි කියන්නේ අප්‍රමාදය කියලා. කොහොමද කියන්නේ? හිතට ඇති වෙන අකුසලේ ප්‍රහාණය කරගන්න අපි තත්පරයක් පරක්කු නම් තත්වයක් තත්වයක් අප්‍රමාදී. අප්‍රමාදී ප්‍රමාදීද? සමා වෙන ප්‍රමාදී. ප්‍රමාදයි. ඒක දියාගන්න හරියට දියාගන්නේ. ඒ විදිහට එයා මීට පාළුවේ ටික ටික පුරුදු කරගෙන යද්දී එයාට අර අහන කියවන ධර්මයේ දැන් තමන්ගේ ජීවිතය තුළින් දකින්න පටන් ගත්තද එයාට තේරෙනවා මේ කරන්න ඕනේ මොකද්ද. එතකොට එයාට මේ මේ අනෝබෝධයෙන් සැකසිච්ච ලෝකයක් තියෙනවා අපිට. මේ ලෝකේ අපි අඳුනාගන්නේ ලෝකේ කටයුතු කරන්නේ ඔක්කොම අවබෝධයෙන්ද අනෝබෝධයෙන්ද? අනෝබෝධයෙන්. කොළ ගහන්න එපා ඈ. ඒ අනවබෝධයෙන් සැකසෙච්ච ලෝකයේ තුල අපේ ගාව තියෙන කරුණු දෙකයි. අවිජ්ජා දෝමනස්ස. ආසාවක් තියෙනවා එහෙමත් නැත්නම් දොම්නස දොම්නස කියන්නේ මොකක්ද? කොච්චර කියලා දෙලා දෙනවා. දොම්නස කියන්නේ මොකක්ද? මානසික දුක. ඇත්තට සොම්නස කියන්නේ මානසික සතුට සොම්නස කියන්නේ මේ ලෝකය ගැන අපිට තියෙන ඇලීමක් ගැටීමක් ඇතිවීමක් එතකොට අන්නේ ඇලීම ගැටීම දුරු කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අපිට මේ සතර සතිපට්ඨාන ඒ වගේ දේවල් කියලා එතකොට මේක කරගෙන යද්දී අපිට ප්‍රධාන වශයෙන්ම බාධා පිණිස පවතින කාරණා කීපයක් තියෙනවා. ආන්නේ කාරණා හතරටත් අපි උත්තර හොයාගෙන යනවා නම් හරි පහසුයි අපිට මේ දේ කරන්න. අන්නේ කාරණා හතර තමයි මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියලා කියනවා. මොකද මේ දැන් ධර්මයේ පුරුදු ජීවිතේ වෙන්න පුළුවන් පැවිදි ජීවිතේ වෙන්න පුළුවන් ධර්මයේ පුරුදු කරද්දී දැන් කැලේකට ගිහලා කැලේ එමේ පුරුදු කරන් කැලේ හිටියත් නගරයට වඩා කැලේ දියර හතර උනේ ගොඩක් අයගේ හිතේ තියෙන්න පුළුවන් මේ කැලේ ගියාම ඉවරයි මේ ඔක්කොම කියලා. අනිත් ඔයාලගේ තණ්හාව දශමකින් හරි අඩු වෙනවා නම් මං ගිහලා දාන්නම් කවුරුවත් නැති කියලා ඔබට. කැලේ ගියා කියලා මේ ධර්මය අවබෝධ වෙන්නේ. අන්තිේ කැලේ යන්න සුදුසුකම් බුදුරන් වහන්සේ කියලා දුරක් තියෙනවා. ප්‍රබල ගැඹුරු සමාධියක් නැත්නම් කැලේ යන්නත් එපා කියලා. කැලේ විසින් ගිල ගන්නවා කියන එක. කැලේ තියෙනවා බොහොම භයානක බිහිසුණු අරමුණ. එතකොට මේ සාමාන්‍ය සමාජය තුළ මේ අපිට මේ ගැටි ගැටි ගැටි මේ දේවල් කරන්න වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණ හතර අපිට පුරුදු කරගන්න පුළුවන් නම් අපේ ලෞකික ජීවිතයට වේවා ලෝකෝත්තර ජීවිතයට වේවා දෙපැත්තටම වාසියක් තියෙනවා. ඊළඟට මෙහෙම දැන් ටික ටික ධර්මයේ පුරුදු කරගෙන යද්දී සමාධියක් ඇති වෙනවා. ධානයක් ඇති කරගත්තොත් අන්න එතනදී මේවා හරිය උපකාරී වෙනවා. ඒවට නොඇදී නොගැටි එතනින් එහාට ධර්ම මාර්ගයේ දියුණු කරගන්න. අද කාලේ තියෙන මිනිසුන්ගේ තියෙන ප්‍රඥාවේ හැටියට සමාධියක් ලැබුණත් 199%ක්ම එතනින් නවතිනවා. 199%. එක්කෝ සමාධියට ඇලිලා එතනින් නවතිනවා. එක්කෝ සමාධියට ඇලීම හේතු කරගෙන ඒ සමාධිය නැති වෙලා එතනින් නවතිනවා. එතනින් මුඩට යන්නේ 100ට එකයි කියලා හිතාගන්න. මොලේක මහා සැපයක්. ඒ සැපයට ඇලුනෙන් පස් ඇලුනොත් සමාධිය ඇලී වාසය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ විදිහට ඇලෙන්න නෙමෙයි. මේක කරන්න ඉස්සල්ලාම කරන්න දැන් මේ මේවට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මොන ඇයි? ඇයි සතර බ්‍රහ්ම විහරණ කියන්නේ? ඈ? මහා බ්‍රහ්මයා වාසය කරන්නේ මේ විහරණ හතරෙන් කියනවා නේද? එතකොට මේක පුරුදු කරන්න හොඳම දන කොහෙද? පටන් ගන්න. කොහෙද? ගෙදරින් පටන් ගන්න. කාර්යාලයෙන් පටන් ගන්න. දැහැට ඔෆිස් ගිහිල්ලා ඒට ඔෆිස් ගිහිල්ලා පොඩි නෝටිස් එකක් දාන්න නැත්නම් කට්ටියට කියන්න මම දැන් සතර බ්‍රහ්ම ඉහළට පුරුදු කරනවා කියලා. එහෙමද පටන් ගන්න. කියන්නවත් එපා. ඉතින් අපි බලමු මේවා මොනවද කියලා. මේවා කලින් කියලා දීලා තියෙනවා. මේවා අයිති වෙන්නේ දැන් මේ භාවනාව එහෙම නැත්නම් මේ හිත දියුණු කරන එක බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දෙක කියලා දුන්නා. ආදී සමතේ සහ විදර්ශනාව සමතේ කියන එකේ සරල තේරුම මේ සංසිඳනවා. සමතේකටපත් කරනවා කියන්නේ විදර්ශනාව කියලා කියන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන හැටියට මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට නුවණින් විමසන එක. එතකොට මේ කෙනෙක් සමහර ඉන්නවා සමතේ තියුණු කරලා අරහත්ත්වයටපත් වෙනවා. සමහරු ඉන්නවා විදර්ශනාව දියුණු කරලා අරහත්ත්වයටපත්. සමහරු ඉන්නවා දෙකම දියුණු කරලා සමහරක් ඉන්නවා දෙකම කරන්නේ. සමහරක්. ඒ වචන දෙකට කඩා ගන්න සම වෙනම හරක් වෙනවා. එතකොට මේවා අයිති වෙන්නේ අනුස්සති භාවනා එහෙම නැත්නම් මේ අපි කියනවා සමත භාවනා කියලා. මේ සතර බ්‍රහ්ම කියලා නේද? එතකොට අපි මේවා පුරුදු කරන්න ඕනේ ඇයි? ඇයි අපි මේවා පුරුදු කරන්න ඕනේ? බුද්ධ ශාසනය කියලා කියන්නේ ශාසනය කියලා කියන්නේ ගුණධර්ම වලට. මේ අපි හැමෝගෙම හිතේ ආසාවක් තියෙනවානේ මගපළයක් ලබන්න. අටම ගාන සෝවාන්නත් වෙන්න තියනවා නේද එහෙම. ආන්නේ මගපළ වලට කියනවා නම උත්තරී මනුස්ස ධර්ම කියලා. උත්තරී මනුස්ස ධර්ම. උත්තරී මනුස්ස ධර්ම කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් ගුණ ධර්ම ඉක්මවලා කියනවා. එතකොට උත්තරී මනුස්ස ගුණධර්ම ලබා ගන්න කලින් සාමාන්‍ය මිනිස් ගුණධර්ම ඇති කර ගන්න ඕනේද නැද්ද? ඕන. එතකොට මේවෙන් තමයි මේ හොඳට මේ ගුණය කියන දේ ඉස්මතු වෙලා ගුණධර්ම පෝෂණය වෙලා අපි බලමු එහෙම වෙන්නේ කොහොමද කියලා. අනිත් එක තමයි මේ පුරුදු කරන්නේයි අපි අපි දන්නවා මේවා පුරුදු නොකිරීම තුළ තමයි අපිට මේ සංසාරේ යන්න උනේ කියලා. එතකොට මේකේ පළවෙනි එක තමයි මෙත්තා නැත්තම් මෛත්‍රී මෛත්‍රී කියන එකේ තේරුම තමයි තමාටත් අනිත් අයටත් දක්වන මොකද්ද මිතුරුකම් මිතුරුකම් තමාටත් මිතුරු එයා අනිත් අයටත් මිතුරු තමන්ට අත්තානං උපමං කත්වා කියලා තියෙනවානේ. මොකක්ද අත්තානං උපමං කත්වා කියලා කියන්නේ? තමන්ට උපමා කරලා බලන්න කියලා. ඒකට තමන්ට නපුරක් වෙනවට කැමති නැහැ වගේම තමයි යා තව කෙනෙකුට නපුරක් වෙනවට කැමති නැහැ. එතකොට මෛත්‍රිය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රිය කියන එක ක්‍රම දෙකකට පුරුදු කරන්න පුළුවන් ක්‍රම කීයකටද? දෙකකට. මතකද ක්‍රම දෙක? එක ක්‍රමයක් තියෙනවා ඒකෙදි කරන්නේ මේ ටිකෙන් ටික මේ තමාගෙන් ඊළඟට තමන්ගේ ගෙදරට ගමට නගරයට පළාතට ටිකෙන් ටික තමාගේ ඉඳලා මෛත්‍රී කරන පරාසය පුරුදු කරනවා. ඒකට කියනවා මහත්ගත චේතෝ විමුක්තිය. ඊළඟ එක තමයි ප්‍රමාණයක් නැතුව එයා මෛත්‍රිය වඩනවා. ඒකට මොකද්ද කියන්නේ? අප්පමාන චේතෝ විමුක්තිය. අපි නැත්නම් කියන දිසා වශයෙන් මෙත් සිත වඩන. උතුරු දිසාවකම ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ ගම කිව්වොත් ප්‍රමාණයක් තියෙනවා. උතුරු දිසාව කිව්වොත් ප්‍රමාණයක් තියෙනවද? නැහැ. ඒක උපමාවක් කියනවා මට මතක ඇටියට මේ සංක ධම්ම කියන සූත්‍රය වගේ කන්දක් උඩට නැගලා කෙනෙක් අග්ගෙඩියක් අරගෙන පිඹිද්දී මේ සීමාවක් පනවන්න පුළුවන්ද අපිට? මේ මේ ගමෙන් මේ හඬනාව තියෙන්නේ. ඈතට ඈතට විහිදලා යනවනේ. අන්න ඒ වගේ. එතකොට මේ ක්‍රම දෙකටම මෛත්‍රිය පුරුදු කරන්නත් පුළුවන්. නැත්තම් මේ දෙකෙන් Tamanට පහසු ක්‍රමයකට පුරුදු කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. සතර ඉරියව්වේදීම පුරුදු කරන්න පුළුවන් එකක්. මොනවද සතර ඉරියව්? සක්මන් කරද්දී ඊළඟට වාඩි වෙලා ඊළඟට හිටගෙන ඊළඟට මේ ඉරියව් නිදාගෙන ඉද්දි නෙමෙයි ඒක කොහොමද එයා කරන්නේ? ඉස්සෙල්ලා මෙයා මතක තියාගන්න ඕනේ මේ භාවනා වාක්‍ය. එයා හිතනවා මම වෛර නැත්තේක් වෙන්නවා. දැන් ඕවා හිතන්න ගියාම මේ අනවශ්‍ය දේවල් ඔළුවට හිතන්න එපා. දැන් සමහරව අහනවා මේ සමහරුන්ට ඔවත් එක්ක එනවා මේ අක්ෂර විඤ්ඤාසය පිළිබඳ ප්‍රශ්න. මම නම් වෙන්වාද වෙත්වාද තේ ඉඳලා ගොම ඉතින්. ළඟට ආනවා මම කිව්වහම එතනම මම පිළියා ගන්න ඉවරයි නේද? ඒක කරලා බලන්නේ ඒ පඬිතකම් ධර්මයේදී බෑයි. මේ අපේ එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාමියා කවුද? බුදුරජාණන් වහන්සේ. අපිට ඕනම විදියට ඒවා වෙනස් කරන්න බෑ. රහතන් වහන්සේලාවත් මේ බුද්ධ වචනයක් වෙනස් කරපු නැති එක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. එයා පුරුදු කරනවා අපි හිතමුකෝ මහග්ගත චේතෝ විමුක්තිය පුරුදු කරනවා කියලා. දැන් අර ඉස්සෙල්ලාම අර භාවනා කරද්දී කියලා දීපු කාරණා ටික මතක තියාගන්න. ඉරියව්වට සිය පීඨවල වටපිටාව වටපිටාවට ඉරියව්වට කරන වැඩේට එයා හිතනවා මම දැන් අපි සාමාන්‍යයෙන් මේක කියද්දී කරද්දී අපි තාලයකටනේ කරන්නේ. එහෙම තාලයක් කියලා එකක් නෑ මේක. හිතන්න තියෙන්නේ. ඉතින් අර තාලයකට හිතන්න අපි පුරුදු කරන්නේ මොකද මේ ඕන මිනිසෙක්ගේ තියෙනවනේ මේ රිද්මයක්. ඒකට කැමැත්තක් තියෙනවා. හැබැයි ඒවා දැම්මොත් කිව්වට පටලවා ගන්න එපා. මේ ඒ දැන් අපි පුරුදු වෙනවා ඒ තාලේ අතර පොඩි ගැප් එකක් තියාගන්න. දැන් මම භාවනාව කරනවා කියන්න ඔයාලට. දැන් ඔන්න මම වෛරණත් එක්කෙන්වා කියලා මම කියනවා. ඔයාලා ඒක හිතනවා. හැබැයි ඔයාලගේ ඔළුවේ තියෙනව නේද ඊළඟට එන්නේ තරහනෙත් එක්ක ඉන්නවා කියලා. ඒක වැරදි. <laughs> එතකොට ඒ අවස්ථාවේ නෙමෙයි සිහිය තියෙන්නේ අනාගතේ. ඒවා හිතන්න යන්න එපා දැන් මේවා හිතුවොත් හරි ප්‍රශ්න. ඊට පස්සේ දැන් ගොනු මොකක් හරි වෙලා මට සේමාරි මොකක් හරි දැන් කියා ගන්න බෑ. ඊට පස්සේ එතන කෝවිලක් එක නෑ නිකම්. ඊළඟට දැන් අමාරුවෙන් භාවනා කර කර ඉද්දි ඔන්න දැන් එනවා සියලු ලෝකවල සිටින සියලු සත්වයෝ කිය. දැන් ඉතින් හරි සතුටු සත්‍යය දැන් ඉවරයි නේ කියලා. ඒක ඉවරෙච්ච ගමන් පටන් ගන්නවා උතුරු දිශාවේ සිටින කියලා. ඒකට මෛත්‍රියට මොකද වෙන්නේ? ඔය තමයි ප්‍රශ්න අපිට තියෙන භාවනා කරද්දී. හරි සියුම් දේවල්. ඒවා හිතන්න යන්න එපා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේ ටික හොඳට පාඩම් කරන්න. මම වෛර නැත්තේ කියන්නේ. තරහ නැති පුළුවන් ඊළඟට මේ මේ බුද්ධ දේශනාවේ තියෙන එක මේක පාලියෙන් තියෙන අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි වෛර නැත්තෙක් වෙනවා තරහ නැත්තෙක් වෙනවා ඉරිසියා නැත්තෙක් වෙනවා දුක් වේදා නැත්තෙක් වෙනවා සුවසේ ජීවත් වෙනවා ශාන්ත සුවයට පත් වෙනවා එච්චරයි පාඩම් කරන්න මතක තියාගන්න ඊට පස්සේ මහත්ගත චේතනා විමුක්තියට නම් එයා පුරුදු කරන්නේ ඊළඟට එයා හිතනවා දැන් මෙහෙදි නම් කොහොමද හිතන්නේ මේ කුටියේ මේ පින්දිමි ගෙදරදී නම් මේ ගෙදර ඊට පස්සේ මේක ඔයාලට සමහරක් එක එකපාර සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බැරි වෙයි. පුරුදු කරගන්නේ කොහොමද ටිකෙන් ටිකනේ පුරුදු කරන්නේ. ඉස්සෙල්ලාම හැයි බඳු. මං කියයි පඬිත වැඩි නෑ. මේ ගමේ කියලා කියන්න බෑ නේ. ඉතල ඉවර වෙද්දි ගිහිල්ලා ඉවරයි. දිසාව සේමඩන්නේ එකට වෙනවා අන්න ඉස්සෙල්ලා මෙයා තමන්ට මෛත්‍රී කරනවා. ඒක පුරුදු වෙනවා. ඊට පස්සේ තව එකක් පුරුදු වෙනවා. තමනුයි නිවසේ ඉන්න එක. ඒක ක්‍රියාකාරයක් පුරුදු වෙලා ඊට පස්සේ ගමේ ඉන්න එක. එතකොට චිත්ත රූප මවන්න යන්න එපා. ගම කිව්වාම මේ වුණු මෛත්‍රිය කරන්න වෙන්නේ නැහැ. ඇයි ගමේ හැමෝම අපිට ප්‍රේමනාපද? එතකොට මතක් වෙන්න පුළුවන් අරක මට මෙහෙම කරලා තියෙනවා. මේක මෙහෙම කරලා තියෙනවා. එහෙම නෑ ගම ඉච්චරයි. තේරුණාද? සායලා ශ්‍රීමාවත් හිතාගන්න බෑ. හිතන්නේ නැද්ද? ගමනේ. දැන් ඔයාට මේ ගමේ කියලා ඔයා කල්පනා කරොත් උපංගම කියලා ඕවා මේ වචන විතර ඒව එච්චර හිතන්න යන්න එපා. ඊට පස්සේ නගරේ ඊට පස්සේ පළාතේ ඊට පස්සේ රටේ ඊට පස්සේ මේ ලෝකේ සියලු ලෝකෝ සමහරකෙදී ඔය ඔක්කොටම ඔක්කොම පුරුදු වෙන්න අවුරුද්දක් යයි කමන්නේ ටික ටික පුරුදු කරන්න මම මේක මේ සම්පූර්ණ පුරුදු කළේ වුණාන් පස්සේ තෑග්ගක් දෙනවා නම් කමන්නේ තරංගයක් නෙවෙයි තියෙන්නේ එකක් හරියට වැඩුණා නම් ඇති නමුත් අපි පුරුදු කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කියලා දීලා තියෙන නිසා ඊට පස්සේ යාට තව වෙලා තියෙනවා නම් එයා දස දිශාවට කියන්නකො දිශා 10 සමනින් බුද්ධ දේශනාව පටන් ගන්න උතුරු දිශාවට ඊළඟට උතුරු අනු දිශාව උතුරු දිශාවට අධිපති වරම් රජා කවුද? වැඩි වෙන්නේ නේද? ඈ bisa demikian berubah ini masih kena tisik iwa ya, tekunu itu bisa lupa dipeti barang belajar Están tan <laughs> ඊට පස්සේ උතුරු අන දිශාව ඊළඟට බටහිර නැගෙනහිර නැගෙනහිර අනු දිශාව දකුණ දකුණ අනු දිශාව බටහිර බටහිර අනු දිශාව උතුරු වදී ඊළඟට උඩ දිශාව යට දිශාව ඔය දස දිශාවටත් කරනවා එක්ක අරක කරනවා එහෙම නැත්නම් දිශාවසෙන් කරනවා සමහරක් අය දක්ෂයි මහත්ගත සේතොයි මුක්තිය විදියට පුරුදු කරලා සියලු ලෝකවල සිටින සියලු සත්වයෝ කියලා පුරුදු කරලා වෙලාව තියෙනවා නම් අර කෙනෙක් ටිකක් කරනවා. උතුරු දිසාවේ සිටින සියලු සත්වයෝ. එතකොට මේක කරගෙන කරද්දී භාවනාවට භාවනාව පටන් ගන්න එකයි භාවනාව නවත්තන එකයි තමයි වැදගත්ම දේ. අපි හිතමු භාවනාවට වාඩි වෙලා ගමේ ඉන්න අයට මෛත්‍රිය කර කර ඉද්දී අපිට මොකක් හරි හේතුවක් නිසා භාවනාව ඉවර කරන්න උනා කියලා. එතකොට එයා භාවනා ඉවර කරලා නැගිටිද්දී යාගිතේ පසුතැවිල්ලක් තියෙනවා නම් අනේ මට ඉතුරු ටික ඉවර කරන්න බැරි වුණා අනේ කියලා එයා භාවනාවෙන් හරියට නැගිටලාද නැද්ද? එහෙනම් එයා අපරාධයක් කරලා තියෙනවා. පසුතැවෙන්නේ අපරාධයක් වුණාම. ඒකයි කියන්නේ කරපු දේ ගැන හිතලා සතුටු වෙනවා. ඒකයි මේවා කියන ලද දෙයින් සතුටු වීම මේකට අවශ්‍යයි. මේ ගුණධර්ම අවශ්‍යයි කියන්නේ එතකොට එයා කල්පනා කරනවා දැන් මට තියෙන කාලය මෙච්චරයි කියලා හොඳට එතනින් නවත්තලා භාවනාවෙන් නැගිසි. ඊළඟ එක තමයි මෛත්‍රී භාවනාව පුරුදු කරද්දී අපි දැනගන්න ඕනේ ඒකේ තියෙන ආනිසංශ මොනවද කියලා. මේ ආනිසංශ අප්‍රමාණයි. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට ප්‍රධාන වශයෙන් ආනිසංශ 11ක් කියලා දීලා තියෙනවා මෙත්තානිසංස සූත්‍රය කියන්න බලන්න ඒවා ඔන්න මං කියන්නම් එයා මතක් කරගන්න සුඛං සුපති සුවසේ නිදා ගන්න මොකද සුවසේ නිදා ගන්නවා කියන්නේ සුවනින්දකට මොනවද කරන්නේ? ෆෑන් දානවා, AC දානවා, net දානවා. ට්‍රිපල් ලේයර් මෙට්‍රස් ගේනවා. ඒක සුවසේ නිදා ගන්නවා මේ නින්ද හරිය සුවයි. එයා සමහරක් විට සිංහසෙයියාවෙන් ඒ ඉරියව්වෙන් නිදාගන්නේ. නැගිටිද්දිත් එයා ඒ ඉරියව්වමයි. මොකද ඒවත් කරල්ලක්වත් නෑ. සුවනින්ද. ඒක මං විශ්වාස කරන්නේ විශ්වාස කරන්නේ ඒක ලබා ගන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණයි. සබ්බසූනින්ද. ඒක පළවෙනි එක. දෙවෙනි එක සුකම් පටිබුද්ධති. සෝසේ අවදීන සෝසේ අවදීනවා කියන්නේ අපි පොඩ්ඩක් ඒක මේට පෙරලිලා ටිකක් වෙලා ඉඳලා අමාරු වෙන්නේ නැගිටින්නේ මට මතකයි ඒ කියන්නේ අපි අපි කරපු දේවල් එදා මේක තියෙනවා ඇඳේ ඈත් ඇඳගාව තියෙන මේසෙත් එහා කොනේ මම නැගිටින්න හැබැයි ඇඳෙන් බහින්න නැතුව කොහොම හරි ඇදලා ගිහලා එළාම කෝක් කරලා ආවා ඉන්නේ මේ විනාඩි 5ක් ඉන්නම් කියලා. දන්නේ නැතුව ඉන්නේ. අනේ හොඳට මෛත්‍රිය වඩන කෙනා හරි ප්‍රබෝධමත්ය අවදි වෙනවා. බංගමලි කඩ කඩ එහෙම නෑ. යට ඕන වෙලාවක භාවනා කරන්න පුළුවන් නැගිටිනවා. ඒ දුලා වගේ එයා දවසක් මම හොඳට මතකයි කොහේ හරි ගිහිල්ලා දොරට හේත් වෙලා නිින්ද ගිහිල්ලා දොර ඇරිය ගමන් <coughs> දෙවනි ආනිසංස දෙවනි ආනිසංසෙ මොකද්ද සුවසේ අවදී තුන්වෙනි එක තමයි න පාපකම් සුඛිනම් පස්සේ නපුරු හීන පේන්නේ නෑ යාට ඊළඟට මනුස්සානම් ප්‍රියෝති. මනුස්සයන්ට ප්‍රියයි කියලා. අමනුස්සානම් ප්‍රියෝ හෝති. අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි. මෛත්‍රිය කියන්නේ බලවත් ආයුධයක් වෙනවා. මිනිස්යන්ට හරියට දෙපැත්තට කරන කඩුවක් ඇල්ලුවා වගේ කියනවා මෛත්‍රිය තියෙන කෙනෙක් එක්ක හැප්පෙන්න යනවා කියලා. අපි මෙච්චිත වඩන්නේ අමනුෂ්‍යව මේවා කරලා නෙමෙයි. අපි මිනිස්සු වෙන්නේ. ඒක අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි මිනිස්යන්ටත් ප්‍රියයි. දේවතා රක්කන්ති. දෙවියෝ ආරක්ෂා කරනවා. කාවද? මෛත්‍රිය. මෛත්‍රී භාවනාව කරන කෙනා. ඊළඟට මුකවන්නෝ විප්පසීද. ඒ කියන්නේ මොකක්ද? ඈ මොන පෑපක් වෙනස්? ඊළඟට කියනවා මේ තුවටන් චිත්තං සමාධිය මෛත්‍රී කරන කෙනාගේ සිත ඉක්මනට සමාධිමත් වෙනවා කියනවා. සිත ඉක්මනට එකඟ වෙනවා කියනවා. කීයද? හ්ම්? අටයි. ගොඩක් හොයන්න කොහෙන් හරිනේ. ඈ? ඔව් ගින්නෙන් කියන්නේ නාස විසංවා අග්ගීවා සත්තංවා කම්. ගින්නෙන් වසවිස වලින් අවියායුධ ඒ වගේ විපත් වලින් බේරෙනවා කියන්නේ. මොඩ මිනිස්සු ඉන්නවා පොඩි පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කරලා යනවා වල්ලාලි ගාවට. කියන්නේ බහුල වශයෙන් පුරුදු කරනවා. ඉතුරු එක මොකක්ද? සිහි මුලා නොවි මැරෙන්නේ නැහැ කියනවා. සිහියෙන් මැරෙන්නේ කියනවා මැරෙනකොට. මෛත්‍රී භාවනාව කරනවා. අසම්මූල්ඝෝ කාලං කරේ. සිහියෙන් මැරෙන්නේ ඊළඟට කියනවා උත්තරින් අපපටි විච්ඡන්තු බ්‍රහ්ම ලෝකෝ මේ මේ ජීවිතේදී ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් හොඳට මෛත්‍රී භාවනා පුරුදු කරන කෙනා බ්‍රහ්ම ලෝකයේ උපත ලබනවා. මරුණන් පස්සේ. හැබැයි කොහොම මෛත්‍රිය වඩන කෙනාද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භාවිතෝ බහුලීකතෝ යානි කතාය වත්තු කතා. යානාවක් වගේ භාවිත බහුල වශයෙන් පුරුදු කරාම යානාවක් වගේ කියන්නේ දැන් ඔයාලා වාහන එලවන්න ඉගෙන ගන්න කාලේ කොහොමද සෑහෙන දේවල් හිතන්න තියෙනවා ඒ කාලේ නේද දැන් අපි දන්නේ නැහැ නැග්ගා ස්ටාර්ට් කරා ගමන ගියා ඇයි අපිට ඒක පුරුදු වෙලා දැනුත්තර ලෙවල් යන කාලේ වගේමනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට ඉස්සර කියලා දෙනවා කන්දක් නැගෙද්දී මේ අදලෝ අඩු පදයකට කියන්නේ ලෝකයකට දාන්නේ කියලා. මම අපි මුල් කාලයක ආයාසයක් දරලා හිත රණි කරන්න ඕන සමාජයකට දාගන්න බැරි අවස්ථාවක් තියෙනවා. අලදුලේ ආත්ම වල්ලි කෙනෙක් කාටුම් කියලා රිවර්ස් එකට වැටලා රේස් කරලා ඒ පුරුදු වෙනවා තාම. පුරුදු වෙනින් පස්සේ එහෙම නැහැ. ඊට පස්සේ ඔයාලට කන්ද දකිද්දි ඔයාලා දන්නෙත් නැහැ මේ ෆස්ට් එකට වැටිලා දාලා ඔයාලා දැන් නම් ඉතින් දාන්න නැහැ. ඔතෝනි. යානාවක් වගේ පුරුදු කරනවා කියන්නේ ඒක Tamanට ඕන විදිහට ඊට පස්සේ අපිට පුළුවන් පාලනය කරගන්න. කාර් නම් ඉතින් අපි කිලෝමීටරයක් විතර දුර ගිහින් තමයි බ්‍රේක් ගහලා නවත්ත ගන්න. පුරුදුනෙන් පස්සේ ළඟට ගිහිල්ලා අපි ගානට නවත්ත ගන්න. එහෙම මෙහෙම දානවා. දැන් මට මතකයි තරින්ද මේ ජිප් එක ගත්ත අලුත ඒ මේ අද්දි කියනවා මේ පරණ එක තිබ්බනම් මම රිංගල ගිහිල්ලා මෙලාකට කියලා. ඒ ඇයි ඒක? ඒක තරම් මේක තාම හුරුනේ. නේද? මේක පුරුදුනෙන් පස්සේ ඒක ගානකුත් නැහැ. ඒ වගේ මේ මෛත්‍රිය කියන දේ හොඳට බහුල වශයෙන් පුරුදු කරන්න. බහුල වශයෙන් පුරුදු කරනවා කියන්නේ මොකද? එක දිගට කරනවා කියන එකද? නිතර නිතර අදත් කරනවා, හෙටත් කරනවා, අනිද්දත් කරනවා, ඉන්නනිද්දත් කරනවා. එතකොට ඔන්න ඔය ආනිසංස 11 කැමති වේ යුතුයි. මෛත්‍රී භාවනාව කරන කෙනා. එතකොට මෛත්‍රී භාවනාවෙන් තුන්වෙනි ධානය දක්වා ධාන මට්ටමට දියුණු කරගන්න පුළුවන්. කවරෙකුත් මෛත්‍රී භාවනාවෙන් මං හතරවෙනි ධානයට ගියා කියලා මොකද කරන්න තියෙන්නේ? ආ ධානයකින් කමන්නේ කියලා ඉන්න තියෙන්නේ අපිට. අපි දන්නවා <laughs> යන්න බෑ කියලා. ඇයි අපි දන්නේ කොහොමද? අපි ගිහිල්ලාද? නෑ අපිට ශ්‍රද්ධාව තියෙනවා විශ්වාසය තියෙනවා භාග්‍යතුන් වහන්සේ කියලා තියලා තියෙනවා මෛත්‍රී භාවනාවෙන් තුන්වෙනි ධානය දක්වා විතරයි යන්න පුළුවන්. අපි ඒක හොයන්න ගියොත් ඇයි එහෙම හතරට යන්න බැයිද? ඒ මොකද්ද? ශ්‍රද්ධාව නැතිකම. තේරුණාද? <laughs> එතකොට සරලව ඒක තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. එතකොට මේක අපිට සතර ඉරියව්වෙන් පුරුදු කරන්න පුළුවන්. මේකට වෙලාවක් හිතවලදී වෙලාවක් නැහැ. කියන්නේ නිශ්චිත නියමිත වෙලාවක් කියලා නෑ. Tamanට පහසු වෙලාවක කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මුදිතාව. බොහෝ උපකාරී වෙන දෙයක් මෙවන් මම. මුදිතාව. මාතුදාන සාන්තුවට පත් වෙන එක නිවන් මුදිතාව කියලා කියන්නේ මේ හතර ගහලා තියෙනවානේ කොහෙද බෞද්ධ ලෝකමාවතේ අපේ ඉස්කෝලේ මම දැකලා නෑ උන්ට ඒ පාරේ අන්ට්‍රැක් එකේ වාහනයක්වත් දාන්න කවුරුවත් ඉල්ලුණා එතකොට දැන් වාහනයක යන ගමන් අපිට අනිත් එක තමයි මේ මෛත්‍රී භාවනාව දියුණු කරද්දී ආකාර තුනක් තියෙනවා. අපි බොහෝ විට මේ දියුණු කරන්න උත්සාහ කරන එකක් විතරයි. අපි පුරුදු කරන්න ඕනේ මෛත්‍රිය සහගත කාය කර්ම. ඒ කියන්නේ තමන්ගේ ක්‍රියා හේතුයෙන් තව කෙනෙකුට කරදරයක් නොවෙන්නේ. ඔබ පුරුදු කරන්න පුළුවන් drive කරන්න. ගොඩක් හොඳ ඉස්සර හිටියා මේ අයියලා හිටියා ත්‍රිවිල් වලට ඉඩ දෙන්නේ නැහැ. කියවුවා හිටියා දැන් මේවා පාලනය කරගෙන ඉන්නවා. සමහරක් වෙලාවට තව කෙනෙක්ට දාගන්න ඉඩ නැහැ අනිත් ලයින් එක. අපි පොඩ්ඩක් ඉඳලා දාන්නද? ඒකට මෛත්‍රී සාගත කාය කරා. ඊළඟට අපි පුරුදු කරන්න ඕනේ මෛත්‍රී සාගත වචී කර්ම. අපේ වචනයත් මෙච්චිත තියෙනවා. ඊළඟට දැන් ওই අපි කියපු දේ මොකද්ද මෛත්‍රී සාගත මනෝක. ඒ තුනම පුරුදු කරන්නේ. නැත්තම් ඉතින් ඔය මම වෛර නැති එක්කෙම්මා තරහ නැති එක්කෙම්මා කියලා කොල්ලක් කරන් දෙකක් දෙන්න බෑද කාට? අද කාලේ එහෙමනේ තියෙන්නේ නේ. ඊළඟ එක මුදිතාව. මුදිතාව කියලා කියන්නේ තව කෙනෙකුගේ දියුණුව වීම. ඒක ලෞකික දියුණුවක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර දියුණුවක් වෙන්න පුළුවන්. එයාගේ හිතේ ඇති වෙන අවංක සතුට. අනිකාගේ දියුණුවේ දැකලා තමන්ගේ හිතේ ඇති වෙන අවංක satu. ඒකට මුදිතාවත් අර ක්‍රම දෙකටම පුරුදු කරන්න පුළුවන්. මොකද්ද ක්‍රම දෙක? මහත්ගත චේතෝ විමුක්තියයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. මුදිතාවත් සතර ඉරියව්වෙන් පුරුදු කරන්න පුළුවන්. මෛත්‍රිය වගේ. මුදිතා භාවනාවේ තියෙන ප්‍රධාන මානසංශය තමයි බුදුන් වහන්සේ දේශනා කරන මහණෙනි අරතිය දුරු කරවන්න. අරතිය කියලා කියන්නේ මේ කුසල් දහම් වල යෙදෙන්න තියෙන කම්මැලිකම, බණ භාවනා කරන්න තියෙන කම්මැලිකම. දුරු වෙන්න බොහෝසෙයින් උපකාරී වෙනවා කියනවා මුදිතාව. එතකොට මුදිතාව පුරුදු කරන්න එයා මෙහෙමයි. එයා මතක තියාගන්නවා මේ විදිහට එයා හිතනවා සෙලම දැන් අපිට මොකද මහත්ගත චේතෝ විමුක්තිය කියලා. සෙලම Tamanට. මම ආයුෂයෙන් වැඩිමවා. බලයෙන් වැඩිමවා. වර්ණයෙන් වැඩිමවා. සැපයෙන් වැඩිමවා. යසසෙන් වැඩිමවා. කීර්තියෙන් වැඩිමවා. ඔය විදිහට එයා හිතනවා. මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ඒවා වලින් වැඩිත් වාසය ඊට පස්සේ මම වගේම මේ නිවසේ ඉන්න ආයුෂයෙන් වැඩිත් වර්ණයෙන් වැඩිත් මේ විදිහට හිතන ඊළඟට මම වගේම මේ ගමේ ඉන්න අය එතකොට ඒක අපමාන චේතෝ විමුක්තියට පුරුදු කරද්දී කොහොමද කරන්නේ ඉස්සෙල්ලම තමන් ගැන හිතලා ඊළඟට හිතනවා උතුරු දිශාවේ සිටින සියලුම සත්ත්ව ආශයෙන් නේද වර්ණයෙන් නේද සැපයෙන් නේද බලයෙන් නේද මේ විදිහට සිහි කරනවා ඒකට කියනවා මොකද්ද මුදිතා භාවනාව කියලා මේවා එතකොට අනිවාර්යයෙන්ම පුරුදු කරන්න ඕනේ. ඉබේ වැඩෙන්නේ නැහැ. තේරුණාද? ඊළඟ එක මොකද්ද? කරුණා භාවනාව. මොකද්ද? කරුණා භාවනාව. කරුණාව කියන්නේ මොකක්ද? කියන පරදුක්කේ හදයන් කම්පේතීති කරුණා. තව කෙනෙකුගේ කායික වේවා මානසික වේවා දුක් කරදරවලදී අපේ හිතේ ඇතිවෙන <clears throat> කම්පාව අනුකම්පාව කම්පාව නෙමෙයි අනුකම්පාව අන් අයගේ කායික මානසික පීඩාවන් වලදී අපේ හිතේ ඇති වෙන කරුණාව, අනුකම්පාව. ස්වභාවික විපතක් නිසා කෙනෙකුට කරදරයක් වෙන්න පුළුවන්. අපි ගාව මේවත් තියෙනවා නැත්තේ නෑ. සුනාමිය ආවා, ගම් වතුර ආවා, මේක රජයකට වඩා මිනිස්සු එකතු වෙලා උදව් උපකාර කරගත්තා. එතකොට මතුවලා ඉන්නේ මේවා තමයි. තියෙනවා වැඩි දියුණු කරගන්න ඕනේ. එතකොට ඒවා නැති අයත් ඉන්නවා මම මතක සුනාමි සිද්ධියෙන් පස්සේ ගෙවල් හදලා දෙන්න ওই මහා කරුණා පදනමේ ප්‍රොජෙක්ට් එකක් තිබ්බා ඒ ගෙවල් හදලා දෙන්න ගියාම ගෙවල් නෑ අත්වාරම් විතරයි තියෙන්නේ ගේ තිබිලා තියෙනවා මෙතන මේ ටොයිලට් එක තිබිලා මේ මේ ඇස් පනාවකට දැන් මහා විනාශයක් කියලා ඒත් කියනවා මෙතනත් ගියක් තිබ්බා අතනත් ගියක් තිබ්බා කියලා සමහර තැන් වලට ගියාම අල්ලපු ගෙදර මිනිස්සුන්ට කතා කරන්නේ නැහැ මේ ආධාර බෙදන්න ගියා. ඇයි කියලා අපේ ඇස් එක තරහයි. මා විනාශයක් ඇස් 50කට දැකලා. ඒකට මේවා අපි තුලත් මේ තියෙනේවා අපි පුරුදු කරේ නැති වුණොත් මොකද වෙන්නේ? නැති වෙලා යන්න පුළුවන්. කරුණාව කියලා කියන්නේ මොකද්ද? තව කෙනෙකුගේ කොසදී කරදරයකදී විපතකදී අපේ හිතේ ඇතිවෙන අනුකම්පාව. මේ කරුණා භාවනාව කියන එකත් අර ක්‍රම දෙකටම පුරුදු කරන්න පුළුවන්. මහත්ගත චේතෝ විමුක්තිය අත්මාන චේතෝ විමුක්තිය කියන දෙකට. සතර ඉරියව්වෙන් පුරුදු කරන්නත් පුළුවන්. මම ඔයාලට ඔන්න ඔකත් එක්ක කාරණයක් කියන්න. මම මට ටක් ගාලා දෙන්නවා මේ ස්විච් එක දාලා තිබ්බේ මේ කරන්ට් එක ආවා කියලා. දැන් දැනෙච්ච ගමන් අපිට ඇති වෙන සතුටක්. ඇයි? දාඩියේ හිටියේ අපේ කරන්ට් එක ආවා. වෙලා තියෙන්නේ මොකද්ද? ස්පර්ශය වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් ඔන්න මේ අමතර කතාවක මේ කාරණෙත් එක දැන් අපි සතුටෙන් ඉන්නවා හරි කරන්ට් එක ආවා තමයි කියලා. විනාඩියක් යන කලින් ආයි යනවා. ඊපස්සේ ආයි බලනවා විදුලි බල මණ්ඩලයට. අපේ හිත ඇලෙනවා ගැටෙනවා. එතකොට දැන් මේ මේ එනස් දැන් කරන්ට් එක ආවෙන් පස්සේ දැන් මේ හුලං ආවම මට සැපයක්ද දැනෙන්නේ දුකක්ද? සැපයක්. එතකොට මම මේක ඕෆ් කළා කොහොමද? හොඳ නැහැ හොඳ නැහැ කියලා ඕෆ් කළා දැම්මොත් හරියනවද? නෑ මම මොකද්ද කරන්න තියෙන්නේ මේ සැපය ආ දැන් මට මේ සැපයක් ඇතුණා හැබැයි මේක වෙනස් වෙලා යනවා කියලා සිහි කරගන්න බලන්න කොච්චර මේ අපේ ධර්මයේ මුළු කරන්නේ දේවල් කියනවා මම උදාහරණයක් කිව්වේ මේ පුරුදු කරන ක්‍රමය ගැන තේරුණාද? කරුණා භාවනාව වඩද්දී වඩන්නේ යා කොහොමද? යා පුරුදු කරනවා. යා මහත්ගත චේතෝ විමුක්තියට වෙන්න පුළුවන්, අප්‍රමාණ චේතෝ විමුක්තියට වෙන්න පුළුවන්. යා හිතනවා මම කායික පීඩා නැත්තේක් වෙන්නවා. මානසික පීඩා නැත්තේක් වෙන්නවා. කායික සුවයෙන් සුවපත් වෙන්නවා. මානසික සුවයෙන් සුවපත් වෙනවා. සුවසේ ජීවත් වෙනවා කියලා සිහිපත් ඒකම තමයි ආය ළඟට හිතන්නේ මං වගේම මේ ගෙදර ඉන්න අයත් කායික පීඩා නැත්තෝ මානසික පීඩා නැත්තෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා සුවසේ ජීවත් මේ ගමේ ඉන්න නගරේ ඉන්න ඊළඟට අප්‍රමාණ චේතු විමුක්තියට යද්දී විසාවසේ මුත්‍යාට එක්සේ කරගන්න එතකොට ඒකට කියනවා මොකද්ද කරුණා භාවනාව ඊළඟ එක තමයි උපේක්ෂා භාවනාව උපේක්ෂාව කියන අය ගොඩාක් උපේක්ෂාව කියන වචනේ ගොඩක් අය වැරදියට පාවිච්චි කරන වැරදියට තේරුම් ගන්න ඉන්න එක. ගොඩක් අය අපි නම් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා. මේ බුද්ධ වචනේට ගරහනවා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාසලත් ඒ වචනේ කියන මම අහලා තියෙනවා. අපි නම් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවේ දැන් අපිට ඕවා අනේ අපිට ඕවා ඕනේ අපි එහෙම නෙමෙයි උපේක්ෂාව කියලා කියන්නේ උපේක්ෂාව කියන එකේ හරිම තේරුම තමයි අටලෝ දහමට කම්පා නොවී ඉන්න එක පුරුදු අටලෝ දහමට කම්පා නොවී ඉන්න එක පුරුදු මොකද අපිට මේ ජීවිතය ගත කරගෙන යද්දී ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා යසායස කියන මේවා නිරන්තරයෙන් අපේ ජීවිතයත් එක්ක සම්බන්ධයි. එතකොට මේවා තේරුම් ගන්න බැරි වුණොත් එහේ මොකද වෙන්නේ? අපිට ඇලෙන්න ගැටෙන්න විතරයි තියෙන්නේ. ලාභයේදී ඇලෙනවා, අලාභයේදී ගැටෙනවා. සැපයේදී ඇලෙනවා, දුකේදී ගැටෙනවා. ප්‍රශංසාවේදී ඇලෙනවා, නින්දාවේදී ගැටෙනවා. මෙතන යසායස කියන්නේ මොකක්ද? යස කියන්නේ පරිවාර සම්පත. මෙන්න මේ කාරණාට. එතකොට දැන් මම ප්‍රශ්නයක් අහනවා ආයෙත්. අටලෝ දහමට කම්පා නොවේ මට නම් කියන පොත කියවලා ඉවර කරාද? එහෙන් පොතක් හම්බුණාද වැරේ? පොතේ පිටකවර මොන වගේද? මට ඇත්තටම පුදුම කම්පාවක් තියෙනවා. ඔයාලගේ දේවහාදී මට පුදුම කම්පාවක් තියෙනවා. එතකොට උපේක්ෂාව කියන එකත් භාවනාවක් හැටියට පුරුදු කරන්න. මම කියන්නේ සමාධියක් ඇති වුණොත් ඊට පස්සේ ඒ සමාධියේ තියෙන සැපේට ඇලෙන්නේ නැතුව ඉන්නේ මේ උපේක්ෂාව පාවිච්චි කරලා. සමාධිය නැති වුණොත් ඒ නැති වෙච්ච එක ගැන දුක් නොවේ ඉන්නේ මේ උපේක්ෂාව පාවිච්චි කරලා. ඒක එදාට කරන්න බෑ. ඒක අද ඉඳලා පුරුදු කරන්න. එතකොට ලෝකේ කඩම් ගන්නත් එයා සතුටුයි. ලෝකේ දිනු වුණත් එයා සතුටුයි. ලාභයක් ලැබුණත් එයා ඒක නුවණින් කල්පනා අලාභයක් ලැබුණත් එයා ඒක නුවණින් කල්පනා කරනවා. ඒක පවත්වාගෙන දුකින් එයා උත්සාහ කරන්නේ හරිම ලේසි හරිම බුද්ධම විදියට ජීවිතේ ඔයාලට උපකාරී වෙන දේ. මේ උපේක්ෂා භාවනාවත් අර ක්‍රම දෙකටම පුරුදු කරන්න පුළුවන්. මොනවද ක්‍රම දෙක? මහත්ගත චේතෝ විමුක්තියට අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන දෙකටම පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ උපේක්ෂා භාවනාවත් සතර ඉරියව්වේදීම පුරුදු කරන්න පුළුවන්. ලැබෙන අවස්ථාවලදී ඒකෙන් උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. දුක ලැබෙන අවස්ථාවලදී ගැටි ගැටි ඉන්නෙත් නැහැ. නදහත් සිතින් වාසය නදහත් සිත කියන වචනේ දාන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. ඒකට උපේක්ෂා භාවනාව පුරුදු කරන්නේ කොහොමද? අර පොතේ අන්තිමටම තියෙනවා. මේකෙදි මේ Tamanට ලැබෙන ලාභය එපා කියලා කියන්නේ නෑ. ලැබෙන ලාභය පරිහරණය කරනවා. පරිහරණය කරන්නේ අවබෝධය. මේක වෙනස් වෙලා යන්න පුළුවන් කියලා කොයි වෙලාවක හරි. ඒතකොට ජීවිතේ හරි පහසුමත්ද ගත කරන්නේ. අපි හිතමුකෝ අලාභයක් ආවා කියලා. එයා දන්න හැබැයි මේකත් වෙනස් වෙලා යනවා. ගිහිල්ලා ලාභයක් එනවා කියලා. තුනේ දැදෙන සැප එපා කියන්නේ නෑ යා. ඒක අවබෝධයෙන් යුක්තව පරිහරණය කරනවා. ඒක නොඇලිච්ච සිතින්, ගැටිච්ච සිතින්, මුලාන වෙච්ච සිතින් යා පරිහරණය කරනවා. ඒකට කියන නිස්සාරණ ප්‍රඥාව. එයා සිහි කරනවා මම මේ ලාභය නිසා කොහොමද කියන්නේ? ලාභයෙන් සතුටු නොවෙන්නේ. අලාභයේදී දුක් වෙන්නේ නැහැ. අර අටලෝ දහම් කාරණාටය ගල්පන එක තමයි ප්‍රේක්ෂා භාවනාව. මම සතුටින් සතුටු දුකේදී දුක් වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රශංසාවේදී ඒකට ඇලෙන්නේ නැහැ සතුට වෙන්නේ නැහැ. නින්දාවේදී ඒකට ගැටලා දුක් වෙන්නේ නැහැ. මේ විදිහට අසායස මේවා ගැන කල්පනා කරනවා. ඊළඟට එයා හිතනවා මම වගේම මේ නිවසේ ඉන්න අයත් මේ විදිහට වෙනවා නම් හොඳයි. ගමේ ඉන්න අය. නගරේ ඉන්න අය. පළාතේ ඉන්න අය. රටේ ඉන්න අය. ලෝකේ ඉන්න අය. ඊට පස්සේ අනිත් ක්‍රමයටත් හිතන්න පුළුවන්. උතුරු දිශාවේ සිටින. එතන මේ හැම භාවනාවක්ම පුරුදු කරන්න කලින් ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? හ්ම්? නෑ. ඉස්සෙල්ලා හරියට මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලා. නැත්තම් දන්නේ නැහැ මොකද්ද මෛත්‍රියෙන් පටන් ගන්නෙ ඉවරගෙන එන මොකද උන්නේ. මේ ප්‍රේක්ෂා භාවනාව කියවම ඔලේ තියෙන්න ඕනේ අර අටලෝ දහම වලේ නුගට ඉන්න එක තමයි පුරුදු කරන්නේ. කරුණා භාවනාව කියවම යාගේ ඔලේ තියෙන්න ඕනේ මොකද්ද? කායික මානසික දුක් දුම්නස් නැතුව ජීවත් වෙන එක ගැන කියන්නේ. කරුණා භාවනාවෙන් කියන්නේ එහෙමනේ. කායික පීඩා නැත් එක්කින්වා මානසික පීඩා නැත් එක්කින්වා කායික සුවයෙන් සුවපත් වෙනවා මානසික සුවයෙන් සුවපත් වෙනවා සෝසේ ජීවත්. එතකොට මුදිතා භාවනාවද අර ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ඒවා ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. මට වගේම අනිත් අය. ඊළඟට මෛත්‍රියයි. අර ටික හිතනවා වෛර නැති එක්ක ඉන්නවා තරහ නැති එක්ක ඉන්නවා. මේ මෛත්‍රී භාවනාව ගැන හරි ලස්සනයි ලංකාවේ ස්වාමීන් වහන්සේ නමකගේ සිදුවීම් කතාවක් තියෙනවා පුවාල. මට තන මතක නෑ. මේ ස්වාමීන් වහන්සේ යනවා එක ගල් වෙනකට භාවනා කරන්න. වස් කාලයක් ගත කරා. වස් කාලය වෙලා එන්න හදද්දී අඬනවා හැම සද්දයක්. කවුරු පේන්නේ නැහැ අහනවා කවුද කියලා. කවුද අමනුස්සය? කියනවා මේ මම දෙවි කෙනෙක් මට විදිහට අඬන්න. ඇයි කියලා ඇහුවාම කියනවා ඉස්සර හරියට මෙහෙම මේ අමනුස්සය රණ්ඩු වෙනවා කියලා. ඔබ වහන්සේ ආවෙන් පස්සේ ඔබ වහන්සේගේ මේ මෙච්චිත නිසා මේ දැන් මේ රණ්ඩු සරවල් මුකුත් නැහැ කියලා. දැන් ඔබ වහන්සේ කිව්වොත් ආයි මෙහෙ රණ්ඩු සරවල් පටන් ගනී කියලා. අයනම් මම ඊළඟ අවස් කාලෙත් ඉන්නම් කියලා. ඒ වස් කාලෙත් ඉඳලා යන්න හදද්දී ආයි අර අවුරුදු 31ක් ඉන්නවා කියන විදිහට. එතනම අරහත්ත්වයටපත් වෙලා තමයි උන්වහන්සේ මේ පින්වන්ත. අර කරණීයමෙත් සූත්‍රය කියන්නේ අර මෛත්‍රිය කරන ඇති කියන ස්වාමීන් වහන්සේලා කියද්දි දෙවරුන්ට ගස් උඩ ඉන්න දරුණා කියලා. කරණීයමෙත් සූත්‍රයේ නිදාන කතාවේ තියෙන්නේ එහෙම. මෙන්න මේ භාවනා හතර අනිවාර්යයෙන්ම අපි පුරුදු කරගත යුතුයි මට ඔයාලා මොන ධානයට සම්බන්ධුනත් වැඩක් නෑ මොන සමාධියෙන් හිටියත් වැඩක් නෑ උඩින් ගියත් වැඩක් නෑ ඔයාලා තුල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ හතර නැත්තම් තේරුණාද මේවා බහුල වශයෙන් උපකාරී වෙනවා අපිට පොඩි දෙයක් කරන්න. පිරිසක් එක්ක වැඩ කටයුතු කරන්න. ඒතර තව කෙනෙක් නොමනා කොට කියන නපුරු වචනයක් අපිට දරා ගන්න පුළුවන්. අපි කැමතිත් නෑ තව කෙනෙකුට ඒ වගේ වචනයක් කියන්න. ඒ අපිට දැන් මිතුරුකමක් තියෙනවා. එතකොට ලස්සන නැද්ද ඒ පිරිස? ආන්නේ පිරිස තුල නේද ගුණධර්ම තියෙන්නේ. එතකොට හරිම ලස්සනයි පවුලක් ගත්තොත් ඒ පවුල හරිම ලස්සනයි. සමාජයක් ගත්තොත් අපිට ඉතින් සමාජයේම මේ සතර බ්‍රහ්ම වෙනවලට හුරු කරන්න බෑ. ඒක කොන්නයි පුරුදු කරගන්න. හිතන්නකෝ දැන් මේ වැඩසටහන ඉවරලා ඔයාලා යනවනේ වාහන පහයක් එළියට යනවා මෙතන ඔය වාහන පහය එළියට යද්දී ප්‍රධාන පාට දාලා යද්දී ඔයාලා මේ ඉගෙන ගන්න දේවල් පුරුදු කරන අය නම් කාට හරි පහසුවක් සැලසෙනවද නැද්ද සැලසෙනවා. මොකද අපි මේකෙන් තේරුම් ගන්න ඕන දේ තමයි සාධාරණ අසාධාරණකම් හොයන්න බෑ. දුන් පරාද. හොයන්න තියෙන්නේ මොනවද? කුසල් ලකුසල්. සමහරක් වෙලාවට හරි අමාරුයි මේ වැඩේ කරන්න. අතුරු පිටිපස්සෙන් ඉන්න ඕන්නේ කොට නැගගෙන ඉන්න සමහරක් වෙලාවට. අපි දන්නා යන්න බෑ කියලා. ඒක අපි කේන්ති ගත්තොත් එහෙම හොන් ගහන මිනිස්සුන්ටද පාඩුව අපිට. මන්සර් පිසු තේරෙන්නේ නැහැ. හරි කැමති ඒ කතාවට ඒ පුතා ඇවිල්ලා මාත් එක්ක කතා කරගෙන හිටියා මේ. එයාට සාමාන්‍යයෙන් කේන්තියක් නැහැ. කේන්තියක් නැහැ නේ. සාමාන්‍යයෙන් කේන්තියක් නැහැ. හැබැයි මොකක් හරි වාහනයක් එයාව ඉස්සර කරලා විට්ටුවක් හරි දාලා ගියොත් සමහරකට ගෙදරට හැරෙන තැන පාස් වුණා. මිනිහා කොහොම හරි ගිහිල්ලා ඒ වාහනේ ඉස්සර කරලා තමයි එයා කටින්ම පැන්නා. එතකොට සංසිඳනවා ස්වාමීන් වහන්සේ. සංසිඳනවානේ. අද දැන් සංසිඳලා ඉන්න වෙලාවට ආයි වාහනයක් එක්කවත් දැම්මේ. ඒකට ඉතින් ආයි මම සංසිඳලා නෑ. එතකොට අපි අපි මේ පෞද්ගලිකව පුරුදු කරන ගුණධර්මයක් නිසා තව කෙනෙකුට යහපතක් වෙනවා. අපි දන්නේ නැහැ සමහරක්. මම විතර කියන්නේ ලෙඩෙක් වෙන්න පුළුවන් සමහරක් ඉතින් මම ගොඩාක් වෙලාවට දැකලා කවුරුත් ලෙඩ දෙන්නේ. මම අර දැක්කා Facebook එකේ තියෙනවා රටක් හැටියට හරි ආඩම්බරයි වන් අපි කොහොම හරි ඉස්සරහට යන්න දඟලන જાතියක් කියලා ෆොටෝ එකක් දාලා තියෙනවා හතර මං හන්දියක වාහන ගාන්ට මූණ වල හතර ඉර කරගෙන ඔක්කොම ඉන්නවා. ඩෙඩ් එන්ඩ් එක. කවුරුත් ඉඩ දෙන්නෙත් නැහැ. ඉතින් සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා ඉස්කෝලේ ඇරලා ගෙවල් වල යන ළමයි බාගිට මැරිලා ඉන්නවා. සමහරක් ක්ලාස් එකකට යන ළමයි විභාගයකට යන ළමයි ඉන්නවා. බෙහෙතක් හේතක් ගන්න නෑ අපේ ගමන විතරක් හිතන්නේ නැතුව එයා ගැන පොඩ්ඩක් අපිට මහා විනාඩි 5ක් 10ක් අපේ ගමන පොඩ්ඩක් එහෙට මෙහෙට වෙයි. ඒකට අපිටත් වෙලා තියෙන්නේ මොකද්ද? අපේ අයත් අර හරියට වෙලාවට වැඩ කරන නිසා <laughs> ඒ විනාඩි 5 10 හරි වැඩගත්. දැන් මේ කරන්න බෑන්නේ වැඩසටහනක් කරද්දි තරංග ඔක්කට ඕනවට කියන්න වෙනවා. මම කියලා තියෙනවා අනුන් ගැන තරංගයක් ගන්න හැමෝට අනුන් ගැන හිතන්න. දැන් තරංගයක් කන්නේ ඩ්‍රයිව් කරන්න. ගුවන් අයන් තරංගක කීයට ලෑස්තිලාවත් ගුවන් අය කන කඩාගෙන ට්‍රැෆික් එකේ යන්න ඕනේ. පැත්තේ වාඩිලා යනවා 100ක්වත් දාලා දෙන්නේ නැහැ. කලින් වාහනේ නම් වහිති 100ක දානවලු. පෑන් බෑග් එක ගත්තා. ඉතින් වන්නයිටද ගෙදර යන්න පුළුවන් ඉඳන්නේ. මං කෝ ඉතින් ඔය හරි හරියන්නේ ඔයා කලින් ලෑස්තිලා ඇවිල්ලා ඉන්න වාහනේ ගාව. මෙයා පරක් වුණොත් ඔයා කියන මම මෙච්චර මේ ලෑස්තිලා ඉන්න වැඩේ වෙනවද නැද්ද නම් මන් දන්නේ. අපිට තේරෙන්නේ අනිත් කෙනා එළවන කෙනානේ ධර්මයේ ඒකනම් දැන් මාත් එක්ක වැඩ කරද්දී හරි අමාරුයි. මොකද මම කැමති නෑ මේ අවේලාවේ වැඩ කරන්න. අවේලාවේ කියන්නේ පාඩම් ඉගෙන ගත්ත අයත් ඉන්නවා. ඉගෙන ගන්න නැති අයත් ඉන්නවා. මම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියත් මට ડોක්ටර් රෑ 12ට ආවත් කමක් නැහැ. මට දීපු වෙලාවට විනාඩි 5කට කලින් මම ගිහිල්ලා ඉන්න තමයි කියන්නේ. කවුරුන්ට මේ මිනිස්සේ ඇවිල්ලා හිටියොත් මම පරක්කුයි. ධර්ම දේශනාවක් වුණත් එහෙම. මම කැමතියි ගිහිල්ලා විනාඩි 5කට හරි කලින් ගිහිල්ලා එතනින්. එතකොට ඒක අපි plan අපි දන්නේ නැහැ පාරට බැස්සෙන් පස්සේ පාරේ තියෙන තත්තු. ඉතින් අර අපි හරියට වෙලාවට වැඩ කරන එක පොඩ්ඩක් හිත මෙහෙට කරලා උදේ 8ට නම් ගෙදරින් එළියට යන්නේ 8ට 5ක් තියලා. විනාඩි 5ක් තියෙනවා තව කාටද උපකාරයක් කරන්න. අපිට මොකද වෙන්නේ අපි කලබලයි අනිත් අයත් කලබලයි ඉතින් හැමෝම මේ තරංගයේ ASCII දුවද්දී අර ගුණධර්ම කියන දේ අමතක එතකොට මේ ටික ටික එයා ගුණධර්ම පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා අනිත් අයගේ එයා එයා තුල ගොඩනගෙන තව දෙයක් තියෙනවා එයා තමන්ගේ ගුණ දකින්නට වඩා කැමති මොනවද තමන්ගේ අගුණ අඳුනගෙන ඒවා දුරු කරන්නේ එයා ඒ වගේම කැමති අනිත් අයගේ මොකක් කරන්නද? ගුණ දකින්න. අනිත් අයගේ අගුණ දකින්න කැමතිම නෑ. ගුණයම සිහි කර කර සතුටු. හරියට ගුණධර්ම පිරිච්ච ජීවිතයක් බවට ජීවිතේ ඉතින් භාවනා කරද්දී ගොඩක් අයට තියෙන ගැටලුව තමයි මේ භාවනා කරගෙන යද්දී හිත එහෙම යනවා. හිත එහෙම නොයනවා නම් තමයි පුදුමයි. අන්න දැන් හිත එහෙම ගියා කියන්නේ එතකොට එයාට මොකද්ද කරන්න තියෙන්නේ? එයා කල්පනා කරනවා දැන් මම වාඩි උනේ මේක කරන්න නෙමෙයි. මම ආයි භාවනා අරමුණට ගියනවා කියලා ආයි ගියනවා. ආයි යනවා, ආයි ගියනවා. ආයි යනවා, ආයි ගියනවා. කොහොම හෝම තමයි පුරුදු කරන්නේ. තේරුණාද? ඉතින් මේ මෙතන ඉන්න මේ පොඩි පොඩි දරුවෝ ඇරෙන්න අනිත් හැමෝටම තේරෙන්න ඕනේ මේක. මේකේ තියෙන වටිනාකම මෛත්‍රිය වඩන්න තමයි මේ තියෙන්නේ. මේ ලෝකේ අපි ගත කරද්දී මේ ලෝකයේ වෙන දේවල් අපි කිව්වොත් ලෝකයා විසින් අපිට කරන දේවල් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ගුණධර්මයක් වඩා ගන්න අපි හරව ගන්න. තේරුණාද? ඒක කරන්න බැරි මොකද අපේ හිතේ පද්ද බල විදියට තියෙනවා මේක හරි අසාධාරණයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේටවත් එහෙම සමාජයේ විදියට බැලුවොත් සාධාරණයක් ඉතු වෙලා තියෙනවා. තමන්ගේ ගෝලයා ගල් කරපු. දිනුවායේ දෙව. කොච්චර උන්වහන්සේට නින්දා පහස කරාද? ගුණධර්ම දියුණු කරනවා කියන්නේ නම් මෙන්න මේ කාරණා හතර දියුණු කරන එක දියුණු කරන්න ප්‍රධානම බාධාවක් තමයි සාධාරණේ අසාධාරණේ හොයන්න යෑම. යන දේශපාලනය කරන්නේ ධර්මයේ පුරුදු කරන එක අත්‍යවශ්‍යයි. මොකද අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ගුරු කර කර ඉන්න හොඳ නෑනේ බුදුරජාන් වහන්සේ අත්තරගෙන ධම්මං සරණං ගච්ඡාමි කියලා බොරු කර කර ඉන්න හොඳ නෑනේ ධර්මයට අපිට දැන් තියෙන්න ඕනේ මොන හරි ප්‍රශ්නයක් කායික වේවා මානසික වේවා යම්කිසි ගැටලුවක් ආවම ඉස්සෙල්ලාම අපි ඒක අපි ඉගෙනගත්ත ධර්මයට දාලා බලනවා මේක කොහොමද විසඳගන්න. බලලා උත්සාහ කරනවා. ඒ කළ බැරි නම් මොන අපි කල්යාණ මිත්‍රයෙකුට කියනවා. මෙහෙම දෙයක් තියෙනවා කොහොමද මෙතනදී මේ කටයුතු දැන් මම හරි සතුටු වෙනවා දැන් ඉස්සර මුල් කාලේ මේ ගොඩාක් අය මාතේ ගමන් ගිමන් යද්දී අපි එන එන දේවල් කතා කර කර යනවා. දැන් ගොඩාක් අය ගොඩක් වෙලාවට ධර්ම කාරණා අහන සමහර හරි ගැඹුරු ධර්ම කාරණා අහන ඉතින් එහෙම තමයි ටික ටික මේක කරගෙන යන්න තියෙන්නේ එතකොට අපි හිතමු දවසට විනාඩි 5ක් මෛත්‍රී භාවනාව කරනවා විනාඩි 5ක් මුදිතාව කරනවා විනාඩි 5ක් කරුණාව විනාඩි 5ක් උපේක්ෂාව විනාඩි 20ක් යා භාවනාව ලංකාව තරම් බන මං අර එදත් කිව්වනේ බන කියන රටකුත් නැහැ බන අහන රටකුත් නැහැ ඒක කරන්නේ නැති රටකුත් නැහැ නිසා හොඳට මේවා පුරුදු කරගන්න මෙත්තාව, මුදිතාව, කරුණාව, උපේක්ෂාව කියන මේවා එතකොට Tamanට තේරෙනවා Tamanගේ ජීවිතය තුළ හරි පහසු දෙයක්. Tamanට සමහරක් විට දැන් අපිට අපේ වශයෙන් ගේනවා පවත්වන්න බෑ නේද මං කිව්ව අනිත් කාරණේ. ඔයාලට මතක තිබ්බේ නෑ ඒක. මං කව නිතර නිතර හිතන්නේ මේ අපේ වශයෙන් ගේ පවත්වන්න බැරි ලෝකයක් තියෙනවා කියලා. අපිට සමහරක් විට අප්‍රියමනාප පුද්ගලයන් එක්ක වැඩ කරන්න වෙනවා. අපි තුමු රාජකාරී කරන තැන කියලා. හැමෝම ඉන්නේ ප්‍රේමනාපයිද? ඇත්තටම කියන්න ඔයාලා කැමැත්තෙන්ද ඔෆිස් යන්නේ කියලා යන්න ඕන නිසා යනවද ආසාවෙන් කැමැත්තෙන් යනවා මුල් කාලේ යන්නේ තියෙනවා තරංග කරන හෙට ෆිල්ම් කරනවා කියන්නේ. එතකොට මේ අපිට මේ වගේ ඇත්තක වැඩ කරන්නේදී අපි මේක හොඳට පුරුදු කරලා තියෙනවා අපි ගැටි ගැටි ඉන්නේ මේ සතුටෙන් වැඩ කරන්නේ. එතකොට එයාට තමන්ගේ රාජකාරියත් හරියට කරන්න පුළුවන්. මොකද අපිට අන්තිමේදී මේ හැම දෙයක්ම ඉතුරු වෙන එක දේ මොකද්ද? අපි කියන්නේ ආත්ම දෘෂ්ටිය නේද? තමන් ගන්න පඩියට හරියට වැඩක් කරලා තියෙනවා නම් තමන්ට සතුට වෙන්න පුළුවන්. ඒත් ඒවා කරද්දී මෙන්න මේ කරුණු ටිකක් තියෙනවා නම් ඒක තව ලස්සනයි. ඒක තව බලවත්. මම මේ නැතක පොඩි දෙයක් බැලුවා මේ ලංකාවේ අංකකේ දැන් ව්‍යාපාරේ. එයාගෙන් යම් ප්‍රශ්නයක් අහන වෙලාව එයා කියනවා ඒක විසඳන්න නම් අරය සුදුසුයි කියලා තව ව්‍යාපාරිකයෙක්ගේ නමක් කියනවා. මාදී හරි සතුටුනා ඒක බලලා මේ මිනිස්සයා පුදුම කෙනෙක්. එයා කියන අරය තමයි ඒකට සුදුසු එයා ඒකට එක්ස්පර්ට්. ආදේ මිනිස්සගේ දියුණුවේ රහස එකක් වෙනවා. දැන් එතකොට දැන් අද ආවණියද මොකද්ද? ආරද්ද වීර්ය. පටන් ගන්නාලද වීර්ය දැන් උටේ තියනවා ගෙදර ගිහිල්ලා දෙන්නම් ආයි. නමෝ බුද්ධාය. සතර ඥාන වඩනවා ඇවිල්ලා ඕක නැහැ තියෙන්නේ. ගෙදර යද්දී ඕක නැහැ. හෙට වෙද්දී ඕක ඇත්තෙම නැහැ. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විතරම අලුත් කෙනෙක් වගේ. අලුත ගෙනා මනමාලි වගේ අලුත ගෙනා මනමාලි ගෙදර සීලිමත් ගොම ගන්නවා. අම්මා තාත්තා ඉදිත් නැගිනවා. අයියා අක්කා ඉදිත් නැගිනවා කිව්වේ. අලුත්නේ. පරමුණෙන් පස්සේ මොකද වෙන්නේ? ඊපස්සේ ඔන්න අයිතිවාසිකම් අසාධාරණකම් ඔක්කොම යනවා. වික්ෂුණාසිරට බුදුරජාණන් කියන අලුත් කෙනෙක් වගේ. ඒ වගේ අපි නිතරම කල්පනා කරන්න ඕනේ. නම් ධර්මයේ පුරුදු කරගන්න කෙනෙක් පුරුදු කරගන්න උත්සාහ කරන කෙනෙක් අනුමතරමේ මේ රිමයි මොකද ඔයාලගේ ෆෝන් එක ඔයාලා දාන්න රිමයින්ඩර්ස් නේ ඒව හරි දාලා තියාගන්න ආ භාවනා කරේ නෑනේ කියලා එතකොට හරි මතක් වෙනවා තමන්ගේ දක්ෂතාවයේ තියෙනවා නම් තමන්ට නුවණ තියෙනවා නම් උත්සාහය වීර්යය තියෙනවා නම් උපක්‍රම පාවිච්චි කරලා මේ දේ කරන්න පුළුවන්. පුළුවන් දෙයි. මම මේ සරල කතාවක් කියන්නම්. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට අත්‍යවශ්‍යම කාරණයකට කම්පියුටර් පාවිච්චි කරනවා ඉන්ටර්නෙට් එක. නමුත් උන්වහන්සේ දන්නවා උන්වහන්සේගේ හිත තියුණු නෑ කියලා මේවා හානියක් නොවේ පරිහරණය කරන්න. උන්වහන්සේ මට කිව්වා මම බැල කොච්චර අහිංසකද උන්වහන්සේලා සහ මේ යොදන උපක්‍රම කියලා. ස්වාමීන් වහන්සේ නම් පාස්වර්ඩ් එකට ගහලා තියෙන්නේ අම්මා කියලා. මොකද මේ අම්මා හරිය දුක් විඳලා අපි උස්මහත් කරලා අපි මේ තින්නේ සාසනයට පූජා කරේ මට ඒක එතකොට මතක් වෙනවා. මම අර ඔයාලට නිතර කියන්නේ මට නම මතක නැහැ මේ ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. එයා බෞද්ධ කියලා කියන්නේත් නැහැ. එයා දවස් 30ෙම කම්පියුටර් එකත් එක්ක තමයි ඔට්ටු වෙන්නේ. එයා කියනවා මම වැඩිවර කරලා කම්පියුටර් එක ෂට් ඩවුන් කරන්න කලින් තියනවලු මේ එයාගේ ස්ක්‍රීන් එකේ බුදු රූපයක්. බුදු රූපයක්. ඒක අරගෙන ඒක දිහා ටිකක් වෙලා බලන් ඉඳලා තමයි එයා කම්පියුටර් ෂට් ඩවුන් කරන්නේ. එයා බෞද්ධ කියලා කියන්නේ. එයාගෙන් අහම ඇයි එහෙම කරන්නේ කියලා. එයා කියනවා මම උදේ ඉඳලා හවස වෙනකන් ලෝකේ දාගන්න ඔක්කොම මේ ස්ට්‍රෙස් ඔක්කොම මට අයින් වෙලා යනවා. ඒක දිහා බලන් හිටියාම. ඒ මනුස්සයා දක්ෂයෙක්. දැන් අපි අහලා තියෙනවා නේ කවුද මහත්මා ගාන්ධිත් ඔය මේ ඉරේ ඉන්න කාලේ මට මතක වෙන මහත්මා ගාන්ධි වෙනවා සමාධි බුද්ධ ප්‍රතිමාව අනුගමනය තියාගෙන ඉන්නවා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ හිතරක ගන්න. ඒක තමන් තමන්ගේ ක්‍රියාවට වගකීම් යුක්තා කවුද? කවුද? තමන්. ආන්න ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේවා කියනවා වගේ පුරුදු කරන්න ලේසි නෑ. ඒක අමාරුම දේ කරන්නේ. ඒකට අර බලය තියෙන්න ඕනේ. මට මේ හරි පුදුම අපේ ලොකු සාංශි දෙන උපමා. මම ඒවා හරි හිතට වදිනවා. ලොකු සාංශි කියනවා මැරතන් එකක් දුවන්න කට්ටියක් ඉන්නවලු. ඉතින් රන්නින් ෂෝට්ස් ඇඳලා සපත්තු දාලා අපි ඇවිල්ලා ඉන්නවා මැරතන් එක දුවන්න. හැබැයි අපිට මාන් දුන්නා. අපිට මාන් දුන්නා. ඒකෝ රන්නින් ෂෝට් දාලා සපත්තු දාලා ඉතින් මාන්දම නම් අපිට මැරතන් දුවන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ කිව්වම අපිටත් ඒ වගේ තමයි වෙලා වෙන්න යන්නේ. වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ මම දන්නේ ඊළඟ සතිය වැඩසටහන කරන්න පුළුවන් වේද කියලා. සමහරවිට කරන්නම් බැරි වෙන්නත් පුළුවන්. ඔයාලා නිකන් හිතන්නකෝ දැන් අපවත් වුණා කියන්නේ ඔයාලා මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේත් නෑනේ ඔන්න මේ වැඩේ අතහැරලා දාලා ඉන්නවා කියලා ඉන්නවාද? ලෝකෙම ධර්මයේ අතුරු ගහන් වෙනවා. ඔයාලා ධර්මයේ දන්නවා කියලා හිතන්නේ. ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ? කොහේවත් පොතක් පතක් නෑ හොයාගන්න. හැබැයි ඔයාලගේ හිතේ තියෙනවා. ඔයාලා ඒක පුරුදු කරනවා නම් එක්කෙනෙක් වෙන්න පුළුවන්. අන්න බුද්ධ ශාසනයේ ලෝක තියෙනවා ඒක. එහෙම එක්කෙනෙක්වත් නැති දවසක බුද්ධ ශාසනයේ මේ ලෝකේ එහෙනම් අපි මේ පුරුදු කරන එකෙන් තව උපකාරයක් කරනවා තව ටික කාලයක් මේ ශාසනය පවතිනවා. හරිය සතුටුම දෙයක් තමයි මේ පොඩි දරුවා මේ වයසේදී මෙයාට මේ ඇහෙන දේවල්. අපිට ওই වයසේදී හුන්නේ මට මතකයි මම මෙයාලත් එක්ක එක පන්සලකට ගිහිල්ලා ඉද්දී ඒ පුණ්‍යාමිරෝ මේ අයිස්ක්‍රීම් හරි මොන හරි අරන් දුන්නා. අයිස්ක්‍රීම් කියන්නේ පොඩි ළමයි කැමති දෙයක් නේ. මට මතක නෑ මේ තුන් දෙනාගෙන් කාට හරි තිබ්බ ප්‍රශ්නේ ප්‍රශ්න දෙකයි තිබ්බේ. මිනිහාසර සල්ලි පාවිච්චි කරනවා ඒක ප්‍රශ්නයක්. අර අයිස්ක්‍රීම් එක ගැන නෙමෙයි කිව්වේ. ගලන් පස්සේ අයිස්ක්‍රීම් කනවා. ඉතින් වහාමාරේ මගේ ජාමිත් බේරගෙන ඉතින් මම දන්නවා දැන් මම 12න් පස්සේ පුතේ මට මොනවා හරි කන්න දෙන්න කිව්වොත් කෙලින්ම කියනවා මෙයාට. අන්නා කරලා 12න් පස්සේ අප පැවිදි වෙනවා. එතකොට ඒක මට ලාභයක් නෙමෙයිද? මට සීලයක් රැකෙන්න උදව්වක් නෙමෙයිද? ඉතින් මෙයාලගේ වයසේදී අපි දන්නේ නැහැ අපේ ඔළුව අත ගාලා කිව්වා නම් අනේ පුතේ මොනවද කන්න ගේන්න කියලා හඳුරගෙන අපි ආච්චි මුට්ටි උසින් උසන් යනවා. අපි දන්නේ නැහැ මෙයාලා ලොකු වෙද්දී මෙයාලට මෙයාලා කොහොම වෙයිද ක්‍රිස්තියානි වෙයිද මුස්ලිම් වෙයිද මොනවා වෙයිද කියලා. ඉතින් මේ ටික ටික අපි ಗುಣධර්ම පුරුදු කරගෙන මම හදිස්සි වෙන්නේ නැතුව මේකට තියෙන්න ඕනේ ඉවසීම. මොකද තියෙන්න ඕනේ ඊළඟට තියෙන්න ඕනේ අවංකකම. ඔය දෙක තියෙනවා නම් අපිට ගොඩ යන්න පුළුවන්. මේ මම මේ කියන්නේ හැමදේම කියන්නේ. නිතර දෙවේලේ කියනවා. මම නිතර දෙවේලේ කියන්න වෙලා තියෙන්නේ ඇයි? පුරුදු කරන්නේ නැති ගතියක් පේන නිසා. මම දන්නේ පුරුදු කරනවාද කියලා. ඉතින් මේවා <clears throat> පුරුදු කරන්න මහන්සි ගන්න බය වෙන්න එපා. මේවා පුරුදු කරා කියලා ගේ ජීවිතේ කලකිරෙන්නේ නැහැ. ගේ ජීවිතේ එපා වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් යාන වාහන හදන ඒවා එපා වෙන්නේ නැහැ. තව තවත් ඒවා තුල ඔයාලට හොඳට ඉදිරියට යන්න පුළුවන්. මගේ අර කකුල් දෙක පරණ තියලා හොස්පිටල් එකේ ඉදී අර ඉතින් වෛද්‍යවරියට ඇත්ත වැඩක් කවුන්සලින් කියලා එක මැඩම් කෙනෙක් ඇවිල්ලා පන්සලේ ප්‍රශ්න තියෙනවාද, ගෙදර ප්‍රශ්න තියෙනවාද අර කියලා මට මටත් දැන් hina වැඩේට අන්නේ කලකිරෙන නම් එපා බෝ. මම මේක නම් කියන්නවා කලකිරලා තියෙන්නේ. කලකිරෙන්න එපා කියනවා නම් කියන්න එපා කලකිරලාම දෙවිදුණු. මොකද බයලාගේ බලන්නේ. දැන් මම ඉඳන් කල්පනා කරා මම මේකට ධර්මයෙන් උත්තර දෙන්න කිව්වොත් එයා අර පොඩි පේපර් එකක් තියෙනවා. ඒකේ ලකුණු වැරදි වෙන මට මානසික ප්‍රතිකාර කරන්න වෙනවා. මේවා තියෙනවා තමයි මේවා යන්තම් අන්තිමව කිව්වා මේ ඔබ වහන්සේට බෙහෙත් අවශ්‍ය නේ ප්‍රශ්නයක් නෑ කියලා ඉතින් මේ ලෝකේ එයාලා කල්පනා කරනවා මේ එකපාරට මේ කකුල් දෙක පාන්න ඇති උනේ මොකක් හරි ෂොක් එකක් ඇවිල්ලා ඉන්නේ කියලා පන්සල් ප්‍රශ්න තියෙනවාද කියලා ඔය ප්‍රශ්න නැති කරන්නේ ප්‍රශ්න හැමතැනම තියෙනවා නේද? ඉතින් එහෙම සමාජයක හරි අමාරුයි මේ වැඩේ අපිට කරන්න. අමාරුවෙන් හරි හැබැයි කරගත්තොත් මොකද භාගතුන් වහන්සේ මහා කාරුණිකයි උන්වහන්සේ තරම් කාරුණික කෙනෙක් කියලා උන්වහන්සේටවත් බෑ කාවත් අනුගාන සුගතියකටවත් එක්කගෙන යන්න. යන ක්‍රමය කියලා දෙන්න පුළුවන්. නැත්තම් අපි ඔක්කොම උන්වහන්සේ අරගෙන ගිහිල්ලා ඒ තරම් කාරුණිකයි ඉන්නේ. ඒ නිසා යන නොයන එක තියෙන්නේ තම තමන්ගේ මේ නිසා ඔය එදිනෙදා කටයුතු කරන ගමන් මම කියන්නේ මේක එදිනෙදා කටයුතු වලට මොකක්ද කියන්නේ මට මේ දවස්වල පොඩ්ඩක් ඔය ඉංග්‍රීසි වචනේ සිංහල වචනේ හිමි වෙනවා සම්බන්ධ කරගන්න. ඒක කිව්වට මම හිතන්නේ ඔයාලට තේරෙයි කියලා. ඇප්ලයි කරගන්න. ආදේශ. නෑ එතකොට තේරෙන්නේ නෑ. ඒවන්ති වාහනේ වලවත් යාත්‍රි ගුණ ධර්මයක් පුරුදු කරන්න බැයි. දෙදරේදී ගුණ ධර්මයක් පුරුදු කරන්න බැයි. වැඩ කර කර දිගුණ ධර්මයක් පුරුදු කරන්න බැයි. පුළුවන්. දැන් ඔයාලා මහා විශාල දෙයක් කරන පිරිසක් නේ. ඔයාලා ඒ කරන දේ මං කියන්නේ ඊට වඩා වටිනාකමක් ගන්න අවස්ථාව තියෙද්දී ඔයාලා ගන්නේ නැති. මම බාන අර මොකද්ද සෙවිල්ලයක් හදලා දුන්නේ දාන්නේ මේක හරි වුණාවෙන් කරනවා එතකොට ඒවා වල ඔයාලට විපාක තියෙනවා මං කියන්නේ ඊට වඩා දෙයක් ඔයාලට කරගන්න පුළුවන්කම තියෙනවා ඒක කොච්චරද කියන්නේ දැන් මට රුණක් කියන වචනේදී පාවෙලා මම මේ ෆ්‍රිජ් එක අස් කරා ෆොටෝ දෙක තුනක් ගහගත්තා බෑග් දුමුන්ද යතේ බෑග් හතරක් තිබුණා ස්වාමීන් වහන්සේ නමක මම ඊය අස් නොකර නම් ඒ තිබ්බනම් එක්ස්පයර් වෙලා යනවා දැන් උරන් තියෙන දවසට උරන් කිලෝ එකක් විතර වෙනවා ඊටසේ යා කියන්න ඕනේ අනිත් අයට මම උරන් ගෙනල්ලා දෙන්නේ මේ මාසෙටම ඇති කියලා ඊළඟ සතියේ උලන් ගේන කෙනා එයත් කිලෝ එකක් විතර ගේනවා. ඊට පස්සේ උලන් තියෙනවා. නිකන් <laughs> මතක් කෙද්දි පාලා ඒ තරමට මම කියන්නේ ඔයාලගේ ගුණයක් ඒක. ගුණයක්. ඉතින් එහෙම දේවල් කරන එකේ අනිත් පැත්තත් වැඩි දියුණු කරගන්නවා නම් හරිම සතුටුයි. හරි කැමතියි. ඒ නිසා මේවා ටික ටික පුරුදු කරගන්න. ඉතින් හැමෝටම අද විශේෂයෙන්ම කියලා දුන්නේ මේ අර කලින් සතියේ කලින් අර ස්ථානයේදී කියලා ධර්මයේ පුරුදු කරන අපිට උපකාරී වෙන විදිහට මේ ගුණ ධර්ම දියුණු කරගන්න හැටි පුරුදු කරගන්න ඉතින් හැමෝටම මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්මීවරණ පුරුදු කරගෙන බ්‍රහ්මී වාගේ වාසය කරන්න හැකියාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා